අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ දේශනා මාලා හතරවෙනි දේශනාව ඒ සඳහායි කාලය එළඹිලා තියෙන්නේ ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ තෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ ditthi සම්පදා යෝ භික්ඛු අවිපරීත දස්සනෝ අත්ති දින්නම් අත්ති යෙට්ටං අත්ති උතං අත්ති සුකට දුක්ඛටානං පලං විපාකං අත්ති අයං ලෝකෝ අයං අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්පන්නා සම්මා පටිපන්නා යේ ඉමං ලෝකං පරංච ලෝකං යෝ අභිඤ්ඤා සච්චිකत्वा පවේදෙන්ති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සූත්‍රය විපatti සම්පදා සූත්‍රය කියලායි නම් කරගත්තේ ඒ සූත්‍රේ සංග්‍රහ වෙලා තියෙන්නේ කවුරුත් දැන්ට දන්න පරිදි සාරවත්න දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ නැත්නම් කාරණා තුනක් සංග්‍රහ වෙන පොතේ. ඒකෙදී සාරවත්න වහන්සේ ඒ බණ භාවනා කරන්නා වූ භික්ෂුවක් එහෙම නැත්නම් නিত্য භාවනාවේදී ගත කරන ඒ සිවණක් පිසේ කවුරු හෝ වේවා තම මේ යන පාරට විපත්ති සම්පatti දැනගන්නයි කියලා තියෙනවා. ඒ වගේම ඒක දැනීම පවා ඒක නාට බොහෝ හිතසුව එළවනවා. ඒක නොදැනීම නිසා අපාගත වෙන්නත් දැනගෙන ක්‍රියාමත් වුනොත් ස්වර්ග සම්පatti කරන්ට වඩා හොඳ තැනකට යන්න පුළුවන් බවත් බුද්ධ ජානනාංශයේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දැකලා දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ කෙනෙකුට ඒ දේශනාව අනුව Taman දිහා හැරලා බලලා කොයි කොයි අංශ වලින් Tamanට ඉදිරි කටයුතු කරගන්න ඕනද කියලා සලකා බලන්න පුළුවන්. ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanගේ පිළිබිඹුව Tamanට දැක ගන්න පුළුවන්. ඒ අනුව බලනකොට සර්වචන් වහන්සේ මේ විපත්ති සහ සම්පatti කියන එක සීලය අනුව, චිත්ත අනුව, දිට්ඨි අනුව කියලා ක්‍රම තුනකට කඩලා පෙන්නනවා. ඒක වෙනස් තැන්වල සීල සමාධි ප්‍රඥා කියන එක වගේ. නැත්තම් සීල භාවනා, චිත්ත භාවනා, සීල සීල ශාසන, චිත්ත සමාධි ශාසන, ප්‍රඥා ශාසන වශයෙන් නැත්තම් සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග වශයෙන් දක්වන එක. ඉතින් ඒකෙදී අපි පසුගියට ගවන් කරපු දවස්වල 90 දේශනා 90 මේ සීල විපත්‍ය සහ සීල සම්පත්‍ය අපි තේරුම් ගන්න උත්සාහ කළා. ඒ වගේම චිත්ත විපත්ති සහ චිත්ත සම්පatti වශයෙන් කොහොමද මන භාවනා කරන කෙනාට සීලයට වැඩි ඒක අදාළ වෙන්නේ කියන එකත් අපි තේරුම් ගන්න උත්සාහ කළා. ඒ අනුව යම් කිසි කෙනෙක්ගේ හිත සමතය සමාධිය වැඩිගෙන එනකොට එනකොට යාට පෙරදක්මක් එන්න පටන් අර ගන්නවා. තිබුණු අවිපරීත භාවය අයින් වෙලා අවිපරීත භාවයක් ඇති වෙලා දසන සම්පත්තියක් පහළ වෙනවා. ඒක සමාහිතෝ භික්කවේ යතා බුහතං ජානාති පස්සති කියලා ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන මේ විපරීත වෙච්ච හිත එහෙම නැත්නම් නීවරණ භරිත හිත, එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් වලින් අවුස්සුච්ච හිතට ඒක අන්ධකරණෝ, අචක්කුකරණෝ, පඤ්ඤා නිරෝධකෝ, පඤ්ඤා දුබ්බලීකරණෝ, අනිබ්බාන සංවත්තනිකෝ කියලා බුදුරජාණන් වහන්සේ පිළිලා දෙන එකේ ආදීනව යම් කිසි හිතේ නීවරණ වැඩ කරනවා නම් නීවරණ ඇවිසිලා තියෙනවා නම් ඒක අන්ධකරණයි. ඒක නා මේ ඇස් දෙකක් තිබුණා වුණාට කරන්නේ ආර්ය විනය පැත්තෙන් බලනකොට අන්ධකාර වැඩ අන්ධ කරන වැඩ නැත්නම් තමනුත් අන්ධ කෙනෙක් වගේ තමයි වැඩ කරන්නේ. තමන්ට අහිමි කර දෙමල්මයි කරන්නේ. අචක්කු කරනෝ ඇස් මුවහා කරන සුළුයි ඇහැ මායා කරන සුළුයි ඇහි සුද බැඳුනා වාගේ. පඤ්ඤා දුබ්බලීකරණෝ පඤ්ඤා නිරෝධකෝ කියලා කියනවා සාමාන්‍ය බුද්ධියවත් නැති කරලා දානවා නිෂේධනය කරලා දානවා නිවනෙන් අනිත් පැත්තට අදලා දානවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ඒ බාධා කරන්නා වූ ඒ පරිඋත් ทาน කෙලස් එව නැත්නම් නිවරණ ආවරණය කරන්නා වූ නීවරණ ධර්ම අයින් වුණාම පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා අටුවාචාරින් වහන්සේලා කියනවා මේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් වෙනකොට ඊටාම ගැඹුරු ධර්ම අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ යාට පේන්න පටන් ගන්නවා. ඒකට අපි දර්ශන සම්පත්තිය කියලා කියනවා. ඒ වගේම භාවනා කරගෙන යනකොට හිත අරමුණේ নিমগ্ন වෙලා අරමුණත් එක්ක වැඩ කරගෙන යනකොට ඒක දිගේ ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් විස්තර විභාග ඉබේම පේන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී යාගේ දිට්ඨිය එහෙම නැත්නම් වැරදි දිට්ඨි හිතේ තිබුණු යම් යම් සංඥා චිත්ත දිට්ඨි වගේන් තිබුණු පැටලවිලි තේරෙන පටන් අර ගන්නවා මම මේ දෙකල් මොකද්ද කළේ දැන් කළ යුතු වෙන්නේ මොකද්ද මොනවද මම කතා කළ යුතුව තිබුණේ කමටහන සුද්ධ කරගන්න. නමුත් කතා කළේ මොනවද මෙතෙක්කල් කියලා ඒ තමන්ගේම තියෙන අඩුපාඩුකම් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහේ පිරිසිදු සීලයක පසුබිමක් යගේම හිතේ නීවරණ තොර පසුබිමක් සහිතව තියෙනවනම් ඒක ඒකාන්තයෙන්ම ditthi vipattiya. ඒ කෙනා දකින්නෙම නුහුරටමයි. රකින්නේ හරි ආදුවටමයි. ඒක නට ආය වෙන කවුරුත් හුණියම් කරන්න ඕනේ නැහැ. වෙන කවුරුත් කොඩි වින අන වින කරන්න ඕනේ නැහැ. එයා අතර පීයක්ද පීයක් අතර ගත්ත විනිය තමන්ගේ පපුවට එන ගන්නවා වගේ කරන්නේම අහේන අහේනක දේවල්. ඉතින් අපි කියනවා මේ චරිතයට මාරපාක්ෂික චරිත කෙලෙස් බහිත චරිත කියලා. ඉතින් කොහොමද අපි මේ විපත්ති කර වූ දිට්ඨිය සම්පatti කරාත්මත්මකට නැත්නම් සම්මා දිට්ඨියකට පුළුල් දිට්ඨියකටපත් කරන්නේ? එතන ඉතින් අනිවාර්යයෙන්ම සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය අවශ්‍යයි. ඒ චිත්ත සම්පත්තිය පිරිසිදු වෙනකොට එයාට ඉබේම මෙතෙක් කල් තිබුණු ඒ පටලැවිලි, ඉබේම තිබුණු අවුල් ජාලය ක්‍රමයෙන් ක්‍රමේ හරහා දැක ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් ඒකේ දැනගන්න ඕනේ මේක ඒ මෙතෙක් කරගෙන ගිය ප්‍රතිපදාවට එතන එතන වශයෙන් ditta ධම්ම වශයෙන් Tamanට ලැබෙන ප්‍රයෝජනයක් මේ ලැබෙන්නේ ඒ වෙලාවේදී මේ අවුල දැන් සුද්ධ කර ගන්නවා. ඒ සුද්ධ කිරීමේදී සරුවචනාංශේ මේ සූත්‍රේ පෙන්නනවා ඒ සීලයක පිරිසිදුවක් ඇතුව නීවරණයන්ගෙන් තොරව ප්‍රතිපක්ෂ ධර්ම වලින් තොරව පැහැදිලි වෙච්ච හිතට මේ කල කල දේ ඵල ඵල දේ කියන එක පැහැදිලි වෙන්න පටන් ගන්නවා. එතකම්ම අපි හිතන්නේ අපිට මේ නරක නපුර සිද්ධ වෙන්නේ කවුරු හරි කරපු දෙයක් කියලා. එහෙම නැත්නම් මේක හතුරෙක් විසින් මවුන්කාර දෙවියෙක් විසින් එහෙම නැත්නම් මවන්නේකට නොවිය යුත්තක්. ඇයි මට මෙච්චර දන් දෙද්දි සිල් රකින්නේ මේ කටයුතු කරද්දි මේ වාගේ අකටයුතු අමනෝචන ක්‍රියා අමලි කරදර එන්නේ කියලා හැම වෙලාවෙම දුක් කරදර ගන්නවා. එහෙම නැත්නම් කියනවනම් පශ්චාත්තාප මිස කරුණු හොයනවා. ඒ මන්දිවට අල්ලපුගේ දෙට්ටත් කියනවා. අපි මේ තරම් දම්පින් දීලා කටයුතු කරාට ඕම් බලන්න අපටත් මේ වගේ දේවල් එනවා. අන්න අරයා තමයි මේ කරන්න ඇත්තේ. එයාට එන ගහන්න ඕනේ. වනේ සිව්පාවකටවත් කළ යුතු වැඩක් මේ කරලා තියෙන කියලා අපිට කොච්චර දෝ අපිට වෙන කරදර වලට ඒජන්තවරේ හොයන්න පුළුවන්. අරයා තමයි මේ කරලා තියෙන්නේ කියලා. ඒ තාක් එයා මේ කර්මය සහ කර්මඵලය කියන එක තේරුම් ගන්නට ලැසි නැහැ. මේක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකින් කියලා තේරුම් ගන්න කැමති නැහැ. එයා දන්නේ තමයි මේ ජීවිතයේ තියෙන පටු අද්දකීම් ටික, පටු ඥාන. නමුත් සර්වජන් වහන්සේ දන්නවා ඒක මේ සංසාරයක් පුරා කරගෙන යන කර්ම ශක්තිය තියෙනවා, ඇබ්බැහි තියෙනවා, පෞරුෂත්ව ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ ගොතාගෙන ගොතාගෙන යන්නේ. ඉතින් ඒක තමන්ම කරගත්ත දෙයක් කියලා කොහොමඩක්වත් කෙනෙකුට අවබෝධ වෙනවනම් ඒක නා කොහොමඩක් සදාචාර සම්පන්නයි වෙන්නේ ලෝකේ බොහෝ දේවල් බොහෝ මේ ඇදහිලි වල බලනකොට නිකායන් වල බලනකොට ඒක තමන්ට කරන්න දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගේ මනාපයක් කියන එකට බොහෝ දෙනා කැමතියි ඒකල කියන මේ දේව නිර්මාණයක් තියෙන්නේ. ඉතින් දෙයියෝ කරලා තියෙන ඉතින් මම මොකද කරන්නේ කියලා ඒක මේ නොපෙන්නේ උඩ ඉන්න දෙයියෙකුට බාර දෙනවා. දැන් අපි බෞද්ධ සංකල්ප වල හැටියත් අරතන මැවුම් කර දෙයියෙක් නැති වුණාට දෙයියෝ සාක්ෂි කියන මොනවාරි වෙච්ච ගමන්. දෙයියෝ තමයි සාක්ෂි වෙන්නේ මේ අහලා බලලා ඉන්න කාටවත් සාක්ෂි වෙන්න බෑ. ඒ වගේම මට මේක වියුත්තක් නෙමෙයි කියලා. ඉතින් ඒ විදිහට අපි අවස්ථාවාදී වෙන්නෙම මේ කර්මේ සහ කර්මඵලයේ කියන එක දන්නේ නැතිකම නිසා ඒ නිසා ඒ ආස්වාස් ප්‍රසවාසී වේවා නැත්නම් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් හෝ වේවා බලාගෙන බලාගෙන යනකොට එතන එතන තේරෙන්න පටන් අර ගන්නවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ලෝකේ තියෙනා වූ න්‍යාය ධර්මයකට. ඊත්තු නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ධම්ම නියාම කියන නියාම ධර්ම වලට මට තියෙන එක දැක ගන්න එක විතරයි. මට අරක ලැබේවා කියලා මම පැතුවට එහෙම ලැබෙන න්‍යායක් නෙවෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ මේ වැඩ කරන න්‍යාය දැනගෙන මේකෙන් බේරෙන එකයි. එහෙම නැත්නම් අපිට හම්බුනායි කියලා හිතමු මුගාක් සංකීර්ණ යන්ත්‍රය. අපි ඒකේ අත්පොත කියවන්නේ නැතුව අරහෙම් මිරිකලා මෙහෙම් මිරිකලා ඕකේ කරන්ට් එක වද්දාගෙන අතපය කපාගෙන වන්තරේට තුවාල කරගත්තට පස්සේ අපි ගිහිල්ල වෙලා ඉන්ෂුරන්ස් එකට බාර දුන්න නැත්නම් ගරන්ටි කාඩ් එක වෙන්නලා කිව්වොත් එහෙනම් මේක කැඩිලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කියන්නේ නෑ උඹ මේ පොත කියවලා නෑ. මේ හැම යන්ත්‍රයකටම පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා මේ මේ බොත්තම තද කරොත් මේක වෙන්නේ කියලා. උඹ උඹට ඒකට වෙලා නැහැ. උඹ මේ යන්ත්‍රේ වැඩ කරනවා. අද තියෙන හැම යන්ත්‍රයකටම ඒ වගේ අත්පොතක් තියෙනවා. සමීක්ෂණ කරලා තියෙනවා 98 දෙනෙක් කවදාකවත් පොත කියවන්නේ නැහැ. යන්ත්‍රේ ගියකම ප්ලග් කරනවා. කරපු ගම ඉතින් අනවශ්‍ය වැඩ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මනුස්සයන්තරය. මේකේ පොත ඒක කම්ම නියාමයකට සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියලා මේක සිද්ධ වෙන්නේ ඒ ඒක න්‍යාය ධර්මයකට. ඒ න්‍යාය ධර්ම දන්නේ නැතුව අපි බලපුලුවන් කාරකම්, මාන්නක්කාරකම්, ප්‍රමාද, මද සෑම දෙයකටම කර්මානුරූපවම ඒ විපාක ලැබෙනවා. ඒක නිසා අපි මේ Taman යන පාර කරන කියන දේ හිතන පතන හිතුම් පැතුම් දිහා මොකද වෙන්නේ කියලා බලන් ඉස්සල්ලාම හිත අරමුණක තැම්පත් වෙන්න ඕනේ. ඒ අරමුණක තැම්පත් වීමට අපි කියනවා අරමුණට මූණට මූණ දා සිටීම. අරමුණේ හිත එළඹ සිටීම. ඒකට කියනවා සතිය. නෝ අප්‍රමාදය. මෙන්න මේ ධර්ම දානේ නැතුව කලබලෙන් අපි කොච්චර කරන්න ගියත් තටමලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ප්‍රත්‍යක්ෂයකට විතරයි ගොද ගොදුරු වෙන්නේ. ඉතින් අපි ලෝක ජනතාවෙන් ඇහුවොත් ඒගොල්ලෝ කියන්නේ මේ සතිය පිහිටවන්න වෙලා නැහැ. අපිට වැඩ. පොත කියවන්න වෙලාවක් නැහැ. අපිට යන්ත්‍ර ඉක්මනට පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් අත ගාන ගාන එක්කන කොල්ල බවත් එක දෙල්ලම් කරන්න ගියා වගේ අත ගහනවා අත වදිනවා, කකුල ගහනවා කකුල වදිනවා, ඔළුව ගහනවා ඔළුව වදිනවා. අන්තිමට ළඟ ඉන්න හිවලට අහුවෙනවා. නිසා අපි පොත් නොකියවනවට ඒ නිෂ්පාදන සමාගම හරීම කැමැතියි. ඒගොල්ලෝ බැඳිලා ඉන්න පොතක් දෙන්න. ඉතින් ඒගොල්ලෝ පුංචි අකුරු වලින් ඔය පොත ලියන. භාෂා හතක් හතාවක් ඒකේ තියෙනවා. ලියන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් කවුරුවක්වත් ඕක චීන කන්නඩියක් දාලා මේකේ තියෙන මොකද්ද කියලා බලන්න යන්නේ. බලන ගමම ගහනවා, ප්ලග් කරනවා. මෙන්න මේ වැඩි වෙන්නේ. ඉතින් ඒක නිසා කම්පැනි බේරලා තියෙන කම්පැනි කොහොමඩක්වත් පොත ලියලා තියෙන්නේ. පොතත් පැකට් එකෙම තියලා තියෙනවා. බලන්න නැති බවත් ඒගොල්ලෝ දන්නවා. ඒ වගේම තමයි මායාගෙත් බුදුරජාණන්සේ යන්ත්‍රය ලියලා තියෙනවා. සමීකරණේ ලියලා තියෙනවා. අපි කිව්වොත් එහෙම මේ පොත අතර ගනින් ඔය කියෝපන් කියලා. එහෙම නැත්නම් මේ සතිය පිහිටවගෙන හිටපන් කොයි දෙයකට ඉස්සෙල්ලා සිහියලවල වැඩ කරපන් කියලා. නෑ සිහියලවන්න වෙලා නෑ. හැබැයි වැඩි ඉක්මනට කරන්න ඕන. මෙන්න මේකට තමයි අමනකම කියලා කියන්නේ. මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේකට තමයි මෝඩකම කියලා කියන්නේ. මේක තමයි අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් මේක බුදුහාමරගේ දෝෂයක්වත් න්‍යාය ධර්ම වල දෝෂයක්වත් නෙවෙයි. ඒ අපිට තියෙන තක්කු මුක්කුව, කලබලේ. ඒවට කියනවා මදේ සහ පමාදේ කියලා. ඉතින් ඒක කපාගෙන ඒ ඒ ඔච්චර වැඩ ඔක්කොම තියේදි බහා තබලා අපි දවස් දෙකක් තුනක් හතරක් වෙන් කරගෙන මේ නීරස අරමුණක මධ්‍යස්ථ අරමුණ හිත බොහෝ කල්පවත්තලා මේ අරමුණට තියෙනවා මුලක් මැදක් අගක් අරමුණ කියන්නේ සංසිද්ධියක්. මේකේ මුලක් මැදක් අගක් තියෙනවා. අරමුණට පළු දෙකක් තියෙනවා. පළු දෙකටම මුල මැද අග තියෙනවා. ඉතින් මේ අරමුණ දිහා බලලා පේන්නේ ගාක් වෙලාවට සතිය දිනු කරපු නැති හිතකට මෝරච්ච අරමුණු විතරයි. ඉතින් මෝරච්චදී අරගෙන ගොරෝසු දෙය අරගෙන එයින් සතිය පිහිටුවගෙන ඒ අරමුණ කොහොමදයි මේ මට්ටමට මෝරලා ආවේ කියලා අරමුණේ මුල බලන ගතිය තියෙනවනම් ඊට පස්සේ මේ මේරුවාට පස්සේ දැන් මේ සංසිද්ධියට මේ අරමුණට දැන් මොකද වෙන්නේ කියලා. ඒකේ මේ මුලැමැද අග බලනවා කියන එක පුහුණු කළොත් සිද්ධ වෙන්නේ ඉස්සලා මැද බලලා ඊට පස්සේ මුලයි මැදයි බලලා ඊට පස්සේ මුල මැද අග බලන ක්‍රමය. ඒක තමයි දෙක එක තුන ක්‍රමේ යන්නේ. මෙන්න මේ විදිහට කරලා ගියාට පස්සේ එක අරමුණක ඒ විදිහට මැද බලලා මුල බලලා ඊට පස්සේ අග බලන්න ගියාට පස්සේ එනවා හරියට මුළු ලෝකෙම වැඩ කරන ක්‍රමයේ අහුණා වගේ. ලෝකෙට පහළ වෙන හැම සංසිද්ධියකම මුල මැද අග මට අහු වෙන්නේ මැද. මෝර්ලයි වුණාට පස්සේ, වෙස් බැන්දාට පස්සේ තමයි අපිට වෙස් නැටුම් පේන්නේ. වෙස් බඳිනවා පෙන්වන්නේ ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් අපිට වෙස් බඳිනවා බලන්න නම් බොහොම කල්ැතුල හැත්ති වෙලා තිරේ පිටිපසට යන්න වෙනවා. ඒ වගේ තමයි මැජික් එකක් පෙන්නකොටත් ඒ ඔක්කොම හොරබොරකම් ඔක්කොම වේදිකාවේ ලෑස්ති කළා තමයි අපිට එන්න කියන්නේ ගියාට පස්සේ ඔන්න පණ ඇති දේවල් මවලා පෙන්නනවා নানা ආකාර දේවල් පෙන්නනවා නමුත් අපිට මේක කරන හැටි පෙන්වන්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ පෙන්ලා දීලා තිනවා අපිට tire පිටිපස්සේ ඉඳලා හොඳට බලපන් ওই මැජික් කාර්යය මොකද කරන්නේ කියලා. උට ඇති ඉන්ද්‍රජාලයක් මොකුත් නැහැ. උඹේ තක තීරුකමට උඹට මේ මෝඩ කරනවා ඒකට මැදට උඹේ සල්ලිත් ගන්නවා. ඒ තරම් පිස්සු ඩබල් උඹ සල්ලිත් දීලා රවට්ටගෙන එනවා. ඌ ඒ ඒ තරම් අමනකමින් වැඩ ගන්න දානවා. ඉතින් මායя ඒට වැඩි බොහොම සූරයි. ඒක අනුව තමයි විඥානය වැඩ කරන්නේ විඥානයේ බුදුරජාණන්සේ කියනවා මායාකාරයි කියලා. ඉතින් මේ යන්ත්‍රය දැකගත්තොත් උදාහරණයක් කිව්වොත් මැජික් බලනවාද නැත්නම් මැජික් එකේ තියෙන හොරේ රහස බලනවාද කිව්වොත් මැජික් බලන්න යන සෙනගෙන් කිසි කෙනෙක් කැමති නැහැ මේක බොරුවක් කියලා පෙන්වන්න. දකින්න කැමතිද? එයාට ඕන වෙලා තියෙන ඇත්තටම මේ මනුස්සයාට ඉන්ද්‍රජාල කරන්න පුළුවන්. මේ හොන්ත දෙකිරි දහරු ළමිෂියක් දෙකට කපලා පෙන්නන. ඉතින් පේන බුදු අම්මේ මේක මේ මේ අහල පහලක ප්‍රධාන විනිශ්චයකාරවරයෙක් නැද්ද මේ අපරාධ නේද හිද්ද වෙන්නේ කියලා සල්ලිත් දීලා ඒ මෝඩකමට ඒක දාගන්නවා. මෙතන යන වැඩේ බලන්න අපිට හදිසි නෑ අපිට උමනාවක් නෑ. ඒ වගේ තමයි සරුවචනසික නොබල දකින්න හරියක් ලෝකේ දකින්නේ මේ වෙස් බැඳ පස්සේ වෙස් බඳින හැටි පෙන්වන්නේ මේ නාටකෙ. වෙස් බඳින හැටි බලන්නයි මම කියන්නේ යමක මුල බලපං. යමක මුල බැලුවට පස්සේ ඔය කියන සෝබනයක්වත් ඔය කියන අලංකාරයක්වත් ඔය කියන අල්ල බදා ගන්න ගතියකටවත් ඔය කියන කිසිම ආලවට්ටමකට නැත්නම් ආලිංගනයකට හිත දෙන්නේ මුල දැක්කනම් ඒ නිසා මුලක් දැකලා ඒක ගිහිල්ලා අවසාන ඉවර වෙන තරක් දකින්න පුළුවන් නම් ඒ දර්ශනීය හරහා ඒ කිනාට තේරෙන්න පටන් ගන්නවා මේක වැඩ කරන්නේ න්‍යායකට. ආස්වාස් ප්‍රසආස වැඩ කරන්නේ න්‍යායකට. පිම්බීම හැකිලිම වැඩ කරන්නේ න්‍යායකට. පය එසවීම යැවීම තැබීම කියන වම දකුණු වැඩ කරන්නේ න්‍යායකට. ඉර පායන්නේ ඉර බැස යන්නේ න්‍යායකට. හඳ නගින්නේ හඳ බයින්නේ න්‍යායකට. ඍතු වැඩ කරන්නේ න්‍යායකට. අපි යදලා අනේ මට වැඩිපුර කොටහක් දෙන්න කියලා ඉල්ලුවට හරියන්නේ නැහැ. හැබැයි මේ න්‍යාය මෙහෙම වැඩ කරන කියලා දැනගත්තොත් අපිට එකෙන් බේරලා අතප්පයක් කඩ ගන්න තු බේර ගන්න පුළුවන්. එතකොට මේ විදියට සීල සම්පදා, චිත්ත සම්පදා කියන එක හදාගත්තට පස්සේ එයාට පළවෙනිව හම්බෙන්නේ දුන් දෙහි අර්ථයක් ඇත. අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති උතම් ආදි වශයෙන් ਸਰවඥ පෙන්නවා හොඳ දෙහි හොඳ ප්‍රතිඵල ඇත නරක දෙහි නරක ප්‍රතිඵල ඇත මේ ලෝකේ පරලෝකේ කියලා දෙයක් ඇත මවෙක් පියෙක් ඇත ඕපපාතිකයෙක් ඇත මේකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා බණ භාවනා කරලා අපිට පේන්නේ නැතුණාට ලෝකේ ඇති හැටි දැකලා දේශනා කරන කියන කාරණාව පිළිගත්තොත් අපිට තියෙන මේ මානසික අසහනයෙන් 70ක් විතර අයින් වෙනවා. ඒක කියනවා ඒ කර්මානුරූපවයි මේක සිද්ධ වෙන්නේ කියලා දන්නවනම් ණයක් කාපු එකාට ඒ ණයාට ප්‍රතිවිෂ දීපු ගමන් ඒ ණය විෂ බහලා යන්නේ යම්කෝ විදියකටද පොළොන් විෂ ඇඟට වෙච්ච එකාට ඒ පොළොංගට ප්‍රතිවිෂ දීපුවාම පොළොන් විෂ නැති වෙන්නේ කොහොමද? අන්නේ වගේ තමයි ප්‍රතිනිධිය ප්‍රතිවිෂ ඒ ඒ අදාළ විෂ හඳුනගෙන දීපු ගමන් ණය කොච්චර ගොහරතර සර්පෙක් වුණත් විෂ බස්සන්න පුළුවන් වගේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ තැවෙන මේ යාප්පු වෙන මේ ආඬන මේ යදින කිසිම දෙයක් යැදිල්ලකින් කරන්න බෑ. කළ යුතු දේවල් තියෙනවා. ඒක කරන්න නැතුව නිකන් යද යද ඉඳලා වැඩක් නෑ. කළ යුත්ත මේකයි. ඉස්ලාම හිත සත්‍යමත් කරගෙන ඇති දේ දිහා බලපන්. ඇති හැටියට බලපන්. බැලුවට පස්සේ තේරෙයි මේක උඹ ඇඬුවයි කියලා, උඹ යද්දයි කියලා, උඹ කංගාට උණයි කියලා, උඹ පැතුවයි කියලා මේ එකක්වත් මොන තාලෙන්වත් වෙනස් වෙන්නේ ඒක නිසා ඒව පැත්තක දාලා කලියුත්තර කරපන් කියන මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා අපි සාමාන්‍ය ලෝකේ කියන කල කල දේ පළ පළ දේ කියන දේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් ඇත්තටම අපි දවස පුරා මේ පවුලක් වශයෙන්, ගමක් වශයෙන්, නගරයක් වශයෙන්, සමිතියක් වශයෙන් මේ තම්බන තැඹිල්ල, බඩේ biju තම්බන ගතිය තන්නි කර මේ ශිෂ්ටාචාරයෙන් අපිට දීපු හරුපයක් බව. මේ ඕන එකක් අපිට දරන්නත් පුළුවන්. ඕන එකක් අපිට ඉසත් බඳගෙන නඩන්නත් පුළුවන්. ඉතින් ලෝකයා කියනවා ඉසాతගෙන ඇඳගෙන බණ්ඩන එක තමයි මේ මේ කැක්කුම මේ හැංගීම පපුවේ පපුවක් තියෙන ගතිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් ඇඬුවම සනීප වෙනවනම් ඒකෙන් ඇත්තටම අර්ථයක් තියෙනවා. යද්දට ලැබෙනවනම් ලැබෙනවා. නමුත් වෙන්න තියෙන දේ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුවයි ඒක දකින්න ඔබ ඉස්ලාම හිත පිරිසුදු කරගනින්. හිත පිරිසුදු කරපුවාම මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියලා මේ දේවල් සිද්ධ වෙන්නේ ඒ ඒ ඒ න්‍යාය ධර්ම වලට කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරෙන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට බොහෝ දෙනා දේවල් වලට උදම්මනනවා සහ කනගාටු වුණාට ඒ උදම්මනීමෙන් සහ කනගාටුවෙන් සිද්ධියට කිසිම බලපෑමක් නැහැ. අපි සිද්ධියක් කියලා උදම්මනුවත් කලමාටු වුණත් සිද්ධිය සිද්ධියම තමයි. ආන්න එක දිහා බලහිනකොට තේරෙන පටන් අර ගන්නවා මේකට බොරුවට මේ මානසික අසහන හදාන පෙට්‍රෝල් පුච්චගෙන දුවනව පනිනව වෙනුවට මේ යන්ත්‍රයේ දිහා බලනින්න එක. කොහොමද මේ ලෝකේ න්‍යාය ධර්ම වැඩ කරන්න කියලා බලන් ඉන්න එක ඒක සඳහා සරුවචන් වහන්සේගේ ඒ කියන්නේ කාර්යක්ෂම භාවය අපි දන්නවා මේ ගණදෙයියෝයි ඊශ්වරයයි ඒ කට්ටිය එකතු වුණාට පස්සේ උන්ගේ අප්පා කියනවා ගිහිල්ලා කරදේ වලල්ල වටේ රවුමක් ගහලා ආපුවම බලට වරයක් දෙනවායි ඉතින් අනිත් සහෝදරයෝ මුහුදහත් කරදිවල ලහත් වටේ සත්ත මහා සාගරයේ යද්දි ගන්න දෙයියෝ ලුණු පොල් කට්ට වටේ රවුමක් ගහලා දිටුවා. බුදුතැග්ග හම්බුණා. ඒ වගේම බුදුරජාණන් කියන මුළු ලෝකෙම බලනට වැඩිය ආස්වාද ප්‍රසආසයේ බලපාවගේ මුළු ලෝකෙම තියෙනවා. මොන්නම කෙනෙක්වත් කවදාකවත් පිළිගන්න ලැස්ති නෑ මේ හුළඟේ මේ හුස්මේ මේ සේරම තියෙනවා කියලා. උඟ දෙනෙක් හිතන්නේ මේකට දුරේක්ෂ සහ අන්වීක්ෂ තියෙන්න ඕනයි කියලා. බුදුරජාණන් කියන්නේ ප්‍රත්‍යක්ෂණේ විතරයි. එනේන හුස්ම දිහා බලන්ඩ ඒක ඇත්තටම ලෝකයක් පේන්න දියා මොනවත් දැනෙන්නේ නැහැ. සමහරට හුස්ම අහුවෙන්නේත් නැහැ. ඒ තරමට මේක අපිට උගුණ කරලා තියෙන මේ අල්ලන්න කරන්න දේවල්නේ. හොඳට හිත කීකටු වෙච්චලා හුස්ම දිහා බලලා මේකේ සියල්ලම තියෙනවා කියන අදහස. මේකේ සියලු චතුරාර්ය සත්‍යය මේකේ තියෙනවා. ඒ නිසා මම මේ හුස්මේ ආස්වාද ප්‍රසවාසතර සංසන්දනය ආස්වාසියේ මුලැමැද අග ආදි වශයෙන් බලාන බලාන බලාන බලාන යනකොට ඕනෙම ලෝකෙ සිද්ධියක් තුල මුළු ලෝකෙම ගැබ්බෙලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කිව්වේ අවුරුදු 2600කට ඉස්සර වෙලා අද ඒක හෙලෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන්ස් කියලා නවීන තාක්ෂණයෙන් පෙන්ලා දීලා තියෙනවා. මුළු ලෝකෙම ඒ වගේ ප්‍රක්ෂේපණයක් විතරයි ඒ ප්‍රක්ෂේපණය තුළින් තියෙන එකම එක සැකිල්ලයි. ඒ සැකිල්ල තමයි අර මේ හැමතැනම තියෙන්නේ. ඒක නිසා උඹ මේ අන්වේක්ෂෝ යාගෙන දුරේක්ෂෝ යන පරලෝකේ යන්න ඕනේ නෑ. ඔය නහය යට තියෙන එක බලපන්. අස්පනා අපිට තියෙන එක බලපන්. කවදාකවත් පිළිගන්න කැමති නෑ. මුගදෙනෙක් හිතනවා නෑ නෑ එහෙම බලන්න වෙනම જાතියක් ලෝකේ උපදිනෝ අපිට එහෙම මෝලයක් නෑනේ. ඒක නිසා අපි මුළු ලෝකෙම භූගෝලීකරණ ගන්න ඕනේ. පරසක්වල ඉගෙන ගන්න ඕනේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ ස්වභාව අධ්‍යයනය ඉගෙන ගන්න ඕනේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ කියලා අර සේරම රවුම ගහලා එනකොට ඝන දෙයියෝ මේ තෑග්ග අරගෙන ඉවරයි. අපි රවුම ගහලා එනකොට මේ වැඩේ වෙලා ඉවරයි. නමුත් කවුරු හරි දැනගෙන කොයි වෙලාවක හරි මේ ආස්වාස් ප්‍රසවාසයේ සියල්ල ගැබ්බෙලා තියෙනවා කියලා දැනගන්න ගියොත් යාට තේරෙන පටන් අර ගන්නවා. ඒක බලන්ඩ ඒ සීල විසුද්ධියක් චිත්ත විසුද්ධියක් කියන එකලසක් අවශ්‍යයි. අපි දන්නවා අන්වීක්ෂයක උනත් යමක් බලන්න අන්වීක්ෂ හරියට ඒකට එකලස් කරන්න ඕනේ. ඒ වගේම දුරේක්ෂයක අපිට යම් කිසි මේ තාරකපන්තියක් බලන්න ඕනේ ඒකට හරියට මේක ફોકસ කරන්න ඕනේ. ફોકસ කරලා පස්සේ ඒක පේනවා. ඒකට ඉස්සරහ දිනවා පේන්නේ නැහැ, පස්සේ දිනවා පේන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ආස්වාස් ප්‍රසආසයට හොඳට මේක එකලස් වුණාට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක ක්‍රියාත්මක වෙන න්‍යාය ධර්මය ආශ්වාස ප්‍රශ්වාසී ක්‍රියාත්මක න්‍යාය ධර්මයේ බැලුවොත් පිම්බීම හැකිලිනරත් ඔච්චරම තමයි. වම දකුණෙත් ඔච්චර තමයි. අහන දකින ගන්ධ රස බලන සෑම තැනම වැඩ කරන එකම න්‍යායයි. ඒ නිසා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ දැනුම යට ටික වේලාවකින් තේරෙන පටන් අර ගන්නවා. කොයි තැනින් මම දැන් මෙතන කියන තැනින් පටන් ගත්තත් ආශ්වාස ප්‍රශ්වාසයෙන් පටන් අරගත්තත් පිම්බීම හැකිලින් පටන් අරගත්තත් එක තැන තමයි යන්නේ. ඊට පස්සේ සක්මන් කරනකොට ගිහිල්ලා වම දකුණෙන් පටන් අරගත්තත් මෙතෙන්ටමයි යන්නේ. ඊට පස්සේ හතර ඉරියව්ව කොහේ හිටියත් මෙතෙන්ටමයි යන්නේ කියලා එකක විශ්වාසය ඇති වුණාට පස්සේ ඒක හැමතැනම යොද යොදා බැලීම ඒක විවිධාංගීකරණය වීම සතියෙන්ම කර දෙනවා. කර දෙනකොට තමයි තේරෙනවා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මත ලෝකේ සිදුවෙන එකම න්‍යායකට වැඩ කරන්න කියන එක මත Tamanට හිත එකලස් කර ගැනීම සඳහා ඉස්සර තිබුණු දුෂ්කරතා ගොඩාක් අයින් වෙලා ඉඳගත් ගමන් වගේ හිත ආරමුණට ගන්න පුළුවන් ගතිය ශක්මනට ගිය ගමන්ම වගේ Tamanගේ අම්මා ගොඩොක්කට ගියා වගේ <clears throat> ගෙදර ගියා වගේ වැටහෙන ගතිය එහෙම දෙයක්ත් මේ ලෝකේ තියෙනවා ඒක අර නිතිපතා හිත යදවීම මතී එකම දෙයට හිත යොදවනකොට හිත කොහොමවත් කීකරු වෙනවා. අන්න එතකොට මෙයාට තේරෙන පටන් අරගනවා මේ චිත්ත නියාමේ නැත්තම් හිත හිත විපත්ති කර අවස්ථාවෙන් සම්පත්‍ති කර අවස්ථාවට යෙදවීම ගොක් වෙලා ගන්න නිසා එක අරමුණක් බොහෝ වෙලා බලන් ඕන නිසා මරණ චිත්තක්ෂණය මේක කරන්න බෑ. එක එක පාරක් බලලා මේක අල්ලන්න බෑ. ලෙඩ වුණාට පස්සේ වික්ෂිප්ත මනසකින් කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ නිසා ජීවිතේ භද්‍ර යවුණේදී කලු කෙස්ටිබේදී ප්‍රථම යාමේදී මේකට දැම්මොත් හිත කරලා යොදලා යොදලා යොදලා යොදලා සමහර විටක ගාල ගාල ගාල පිහක් සියුම් කරගන්නා වගේ ඒ තියුණු කරගන්නා වගේ ඒ චිත්ත ඒකට කියනවා කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියට පස්සේ එන මේ සමත සම්මාදිට්ඨිය හරහා තමයි සමත සම්මාදිට්ඨියම නැවත තීක්ෂණ භාවයටපත් වෙන්නේ. කලාතුරකින් ඉස්සල මෙයාට නිවරණතර තත්ත්වයට ය아가න්න පුළුවන් වෙනවා. හැබැයි ඒක හාව හඳ දැක්ක වගේ කලාතුරකින් හම්බ වෙන්නේ. එතකොට යාට දැබෙන එකම සහතිකය තමයි මට මේ ජීවිතේදී ප්‍රධාන අකුසලයක් නැහැ. මට පින තියෙනවා. කලාතුරකින් මට සමාධියට යන්න පුළුවන්. ඒ නිසාම නැවත නැවතත් ඒකට අවශ්‍ය සප්පාය කරනු සරසලා දීලා අනුග්‍රහ කරලා ඒ නැවත නැවත එන විදිහට ගන්න ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ හිත එකලස් කිරීම සඳහා ඒ පුද්ගලයා අනිවාර්යයෙන්මකට අනුග්‍රහ කරන්න ඕන. අපි මේ වික්ෂිප්ත මනසක් ඇති අවිපටිසාර අවිපරීත මිනිසුත් එක්ක ගත කරන්න ගියොත් සමාහිත කරගත්ත හිතත් නැති වෙලා යනවා. ඒක සඳහා 10ක් සප්පාය කරුණු වටුවජාන් වංශලා පෙන්ලා තියෙනවා. අද දවලුත් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ විදිහට ඒ සප්පාය කරුණු කොහොමද අපි සලසලා දෙන්නේ කියලා. සප්පාය කරනු සලසලා දෙන්න පුළුවන් වෙන්නේ වරක් දෙකක්වත් හිත එකලස් කරගත්ත කෙනෙකුට තමයි. ඒකේ අමාරුකම තේරෙන්නේත් වරක් දෙකක්වත් හිත එකලස් කරපේකන. අනිත් එක අනිතින් පොතේ ලියලා තියෙනවා. මෙන්න මේ ආවාස කුල ආදි වශයෙන් සප්පාය සලසලා දෙන්න. නමුත් භාවනා කරපු එක්කනට තේරෙනවා වරක් ඒකේ තියෙන ගැඹීරත්වය දැකපු කෙනාට මෙන්න මේ මේ පැති වලට ගියාම සමාධිය හැදෙනවායි කියලා. ඒවා ඒක නිසා විද්‍යානේව විජානಂತಿ විද්වත් ජන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවක් ප්‍රසව වේදනා කියලා සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා. මේ භාවනාවේ ගැඹුර තේරෙන්නේ භාවනා කරන එකට විතරයි. අනික් මිනිහා කට කහනවට කියනවා ඕක කරලා උඩින් යන්නද ඔන්න පැත්තකට දාලා කියලා කුඹරක් කොටපන් එහෙම නැත්නම් මැවුමක් ගොතපන් නිකන් මේ පැත්ත කරලා අතක් උඩකට තියාගෙන මොනව කරන්නේ කියලා ඒක තමයි ලෝකයාගේ හැටි. ඒ නිසා ශ්ලෝකකාරයා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම. මේ වගේ දෙයකට සියල්ල බහා තබල ඇවිල්ලා මේ කය එක තැනක තියාගෙන මේ මේ විද්වා විද්වතා ඒ කරන ප්‍රයත්නය දන්නේ විද්වතෙක්ම පමණයි. ඒක සාක්ෂාත් කරපෙ කෙනෙක් විතරයි. අනිත් එක්කනට වෙන්නේ මේ gedirin පැනලා ඇවිල්ලා එහෙම නැත්නම් වෙන මොන හරි දෙයකට ඔළුව නරක් වෙලා බලාගත්තත බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා විද්‍යානේම විජානන්ති විද්වජන පරිශ්‍රම මේ සඳහා මහන්සි වෙන මිනිසයාගේ ප්‍රයත්නයේ වටිනාකම තේරෙන්නේ ඒක පන්නපු කෙනාට විතරයි. අනිත් කෙනා පුළුවන් තරම් ඒකට කට්ටච්චෝලි කතා කරනවා, උපහාස කරනවා. ඉතින් අපි කලින් එහෙම උපහාස කරපු නිසා තමයි දැන් මේ අමාරු වෙලා තියෙන්නේ. කී දහහකට අපි භාවනා කරන මිනිසුන්ට අපි කෝචොක් කරන්න ඇද්ද? අපි අනවශ්‍ය දේවල් විහිළු කරන්න ඇද්ද? දැන් වුණත් වෙනව ඇද්ද? ඒ නිසා අපි කවදා හරි දන්නවනම් අනේ මීට පස්සේ කටවහ දෝෂ නොවේවා, අත්තරදි නොවේවා, පාවැරදි නොවේවා, ඒ කරගෙන යන එකන කරගෙන යන්න ඕන කියනකොට භාවනා කරපු මනුස්සයාට භාවනා කරන්න අතර සමගිය ලොකු වගකීමක් වෙනවා. අනික් කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවක් ප්‍රසව වේදනා. වඳ ගෑණියෙකුට ප්‍රසව වේදනා තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. ප්‍රසව වේදනා තිබු වදපු ගෑණියෙකුට වඳ ගෑණියෙකුට නෙවෙයි. ඒ නිසා මේ භාවනා ඉදිරියට ගිය කෙනාට තේරෙනවා දරුවෙක් වදනකොට මට නම් තාම ප්‍රසව වේදනා දැනෙන්නේ නැහැ. මේ සෝලෝක කාර්යය කියන නිසා මම මේ කියන්නේ. වදපු කෙනා දන්නවා දරු සම්පත්‍ය කියන්නේ මොකක්ද කියලා. වදපු නැති එකනට තේරෙන්නේ නැහැ. අනිත් එක දරුවෙක් බඩේ නැතුව තටමැව්වට ළමයි හම්බෙන්නේ නැහැ. තටමන්න ඕනේ ළමයා බඩේ ඉන්නකොට. ඒක නිසා බහන ඔක්කොටම හරියන්නේ නැහැ. සමහරව හරියට තටමනවා. තටමැව්වට නිකන් ළමයි හම්බෙන්නේ නැහැ. ඒකට ඒ පෙළ ගැස්ම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සමත සම්මාදිට්ඨිය නැත්නම් මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය මේක උස්සලා සමත සම්මාදිට්ඨියකට යොදවන්නේ සූරත්වයකින් බෑ වීරත්වයකින් බෑ ඒකට ධීරකමක් තියෙනවා. මේ මුළු ලෝකෙම අනිත් පැත්ත හරවද්දී අපි මේ කිට්ටුයි හොඳයි ළඟයි ඥාති කියන හැම කෙනාම කොනහද්දී. ඒ වගේම මේ ලෝකේ තියෙන හැම ධර්මයක්ම අපිට බාධා කරද්දී. අපි ඇහෙන් සහයෝගයක් නැහැ, කනෙන් සහයෝගයක් නැහැ, නාසයෙන් සහයෝගයක් නැහැ, දිවෙන් සහයෝගයක් නැහැ, කයෙන් සහයෝගයක් නැහැ. ඒ තියෙද්දිත් මේ සමත සම්මාදිටියට යොදවනවා කියනකොට එයාට තේරෙනවා මේක නැතුව ජීවත් වෙන ජීවිතේ අන්දයි, අචක්කුකරණයි, පඤ්ඤා නිරෝධකයි, දුබ්බලීකරණයි, අනිබ්බාන සංවත්තනිකයි. ඒක නිසා මෙතුක්කල් අපි මොනවද කරේ? දැන් මේ අපි යන්තම් මේ පාරටවත් දාගෙන තියෙන්නේ කියලා එයාට ඒ සමත සම්මාදිට්ඨිය සඳහා කැප නොකරන දෙයක් නැහැ. කැප නොකරන දෙයක් නැහැ. ඒක නිසා ධනං චජේ ජීවිත අංගමා වූ අංගං චදේ ජීවිතං රක්කමා වූ අංගං ධනං චේව සබ්බං නරෝචජේ චිත්ත මනෝජ්‍යන්තෝ අපිට ශරීරාංගයක් කපනවා කැපෙනවා කෙටෙනවා කියලා දැනගත්තොත් අපි ඕනේ සල්ලි ගන්න දෙන්න ලෑස්ති. ඉදමක් විකුණන හරි ගමන්නේ අත කපන්න එපා. ඒකට බේත් කරන්න අපි ශරීරාංගයක් බේරන්න ධනෙ දෙන්න අපි කැමැති. ඒ ත්‍යාගය ඒ ශරීරාංගෙට තියෙන ආසාව. ඊට පස්සේ කිව්වොත් මේ ශරීරාංගෙ තිබ්බොත් නම් අනිවාර්යයෙන්ම මැරෙනවා. මේක කපන්න ඕනේ නැත්නම් ජීවිතේ බේරන්න බෑ කියලා එහෙනම් කියනවා අනේ අත කපලා හරි කමන්නේ නැහැ ජීවිතේ බේරලා දෙන්නයි කියලා. බුදුජානනාංශයේ කියනවා උඹට නරෝ චජේ සබ්බං චජේ ධම්ම මනුස්සරන්තෝ ධර්මය අනුස්සරණය කරන්නව මනුස්සයා සල්ලිත් දෙනවා ශරීරාංගත් දෙනවා මුළු ජීවිතේම හරි දීලා සමතය චිත්ත පිරිසිදුව ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එනිසා මේ මනුස්සයා කරන පරිත්‍යාගය මේ චිත්තක්ෂණයේ කිසිම දෙයකට හිත නොයොදා මේ මධ්‍යස්ථ අරමුණකට හිත දාන තියෙන පරීක්ෂා මේ උත්සාහය මුදලකින් ශරීරාංගයකින් හෝ ජීවිතයක් පරිත්‍යාග කළා කරදයක්. එතන ඒක තමයි ලෝකේ තියෙන ඔක්කොම පරිත්‍යාග. ඒ නිසා සංසන්දනාත්මකව බලනකොට වර්තමාන මොහොතේ හිත පවත්තන. තමයි චිත්ත සම්පත්‍ය බලාපොරොත්තු වෙන එකන එහෙන් දකින්න රූප පරිත්‍යාග කරන්න වෙනවා. කනෙන් අහන දෙන විවිධාකාර සත්ත්ව පරිත්‍යාග කරන්න වෙනවා. නාසයෙන් ලැබෙන විවිධාකාර ගන්ධ සුවඳ පරිත්‍යාග කරන්න වෙනවා. දිවට ලැබෙන විවිධාකාර රසමසොළු පරිත්‍යාග කරන්න වෙනවා. කායට දෙන්න තියෙන විවිධාකාර සුඛෝපභෝගී යහන වාහන ඔක්කොම පරිත්‍යාග කරන්න වෙනවා. පරිත්‍යාග කරාට ඔක්කොටම මේක ලැබෙන්නේත් නැහැ. ලැබිච්ච කෙනාට තේරෙනවා ආනාපානේ සංසිඳලා යනකොට ඒ වෙලාවේදී ලැබෙන අත්දැකීම ඇහෙන් ලැබෙන එකක් නෙවෙයි. කනෙන් ලැබෙන එකක් නෙවෙයි නාසයෙන් ලැබෙන එකක් නෙවෙයි දිවෙන් ලැබෙන එකක් නෙවෙයි කයෙන් ලැබෙන එකක් නෙවෙයි ඔක්කොගෙම මේ නිර්මුත්ව ලබන්නේ. අනේ එතකොට කියන්න පුළුවන් කය මේ හිත ඕන්න රූප ලෝකයෙන් විනිර්මුක්ත වුණා. යාට ලැබෙනවා එතකොට අනින්ද්‍රිය ප්‍රතිබද්ධව අත්දැකීම. ඇහෙන් රූප බල ලැබෙන සන්තෝෂය නෙවෙයි, කනෙන් ශබ්ද අහලා ලැබෙන සන්තෝෂය නෙවෙයි, නාසයෙන් දිවෙන් කයෙන් ලැබෙන එක නෙවෙයි, ඒව සම්පූර්ණයෙන්ම දුරවම වීමස ලැබෙන ඒ එකලස හොඳටම තේිනවා ජීවිත පරිත්‍යාගයෙන් මිස ගන්න බෑ. ඒකයි එතෙන්ට යනකොට ඇඟ කහනකොට රූප පේනකොට නලියනකොට මේ මොකද වෙන්නේ කියලා තියෙන බය සමහරු බයට අහනවා සමහරු කුතුහලයට අහනවා ජීවිත ආසාව ශරීර ආසාව ඒ ටික සියල්ලම දෙන්න කැමති වෙනකන් කවදාහකවත් ඒ චිත්ත සම්පදාව ලැබෙන්නේ නැහැ ඒක නිසා අපි සෑම ඥානයක්ම මේකට අරියාදු කරනවා සීලම ඥාන බිම තියලා දවස් ගාණක් මහන්සි වෙලා කවදා හරි අපි තේරුම් අරගත්තොත් ඒ ඇඟවත් දැනෙන්නේ නැති ඇහෙන් රූප පේන්නේ නැති කනෙන් ශබ්ද ඇහෙන්නේ නැති නාසයෙන් දැන හුස්මවත් නොදැනෙන දිවට කිසිම රසයක් දැනෙන්නේ නැති ඒ විවේකයට ගියාට පස්සේ තමයි ඕන අපිට කියන්න පුළුවන් වෙන්නේ හිත යම් ප්‍රමාණයකට සම්පත්‍ති කර අවස්ථාවටපත් උනා ඒ දේ නැවත නැවත කරන්ඩ ඒකට ගිය මිනිස්සයා මිස අනික් කෙනා කරන්නේ කනාබල්ලන් ගිහිලා අනික් කෙනා කරන්නේ ජීවිතේ පරදුවට තියලා සූදු කෙලිල්ල. දිනන්න පුළුවන් පරදින්න පුළුවන්. පරිදින කෙල් වැඩි ගන්න වැඩි. දින ගන්න බොහෝම අඩු. ආන්නේ විදිහට චිත්ත සම්පත්තිය ඇති කරාට පස්සේ ඒ කෙනාට එනවා මේ ditthi සම්පදාව හදා ගන්න ගතියක්. එතන ප්‍රඥා භාවනාවකට මේ සුදුසුකම් මත ඥාණ්ඩ වෙනවා. දැන් මේ ටික අහගෙන ඉන්නකොට ඉතින් යකෝ මේ ටිකත් මදයි කිය. මේ මේ සීලයෙන් හිත පිරිසුදු කර ගැනීම නැත්නම් මේ චිත්ත සම්පදාවත් ඇති කියලා. එහෙම හිතන එක අසාධාරණ නෑ. මොකද සර්වචන්සේ පහළ වෙන්න උතන් පහළ වෙන්න ඉස්සලා උතන් තමයි මානව මනස තිබ්බේ. එතන එතන තිබුණා මේ කාම රෝගේ ඉක්මපු හිත් තිබුණා ඒකා. රූප ලෝකේ ඉක්මපු හිත් තිබුණා ඒකේ. අරූප ලෝක ගත කරන හිත් තිබුණා. සංජේ බ්‍රාහ්මණයා ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර කියන අපේ සිද්ධාර්ථ චරිතයේ දක්වන චරිතය මේ මට්ටම් පැනලා තිබුණේ. ඉතින් එදා මුළු ලෝකෙම ඒකලන්න ගරු කරා. අශිත තාපසයට එහෙම. නමුත් මේ සිද්ධාර්ථ කුමාරයා කියන මේ රැඩිකල් වාදී තරුණයා එයා හිතාගත්ත මේ විදිහට සීල සම්පදාව ලැබුවත් චිත්ත සම්පදාව ලැබුවත් සාමත් භවයේ කැරකෙනවා. ඊටාම පහසුවෙන් වැඩ කරාට භවයේ කැරකෙනවා ආයෙත් දවසේ ගිහලා වැල් ගැඩවිල්ලෙක් වෙලා ඉපදෙන්න ඉඩ තියෙනවා. ආයෙත් සැරයක් ගිහිල්ලා මේ බොහොම දුර්භාග්‍ය සම්පන්න මනුස්සාත්ම භාවයක් ලබන්නට තියෙනවා. ඒ නිසා මේක වටවලල් යෑමක්. ඒ නිසා මේ ditthi සම්පත්තිය. නැත්නම් මේ ඥාන ශික්ෂාව හොයාගෙන යන්නත් අපිට කවදාකවත් කරන්න බෑ. ඒ චිත්ත සම්පදා චිත්ත සම්පදා ලැබලා චිත්ත භාවනා කරාට ඒ ditthi සම්පදාව ලැබෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලෙක. ඉතින් අපිට අද විශාල වාසනාවක් තියෙනවා. ඒ ධිට්ඨි සම්පatti ලැබුවට පස්සේ නැත්නම් සමාධිය ලැබුවට පස්සේ සමතය ලැබුවට පස්සේ බුද්ධෝත්පාද කාලය නිසා මෙතනින් එහා පැත්තට පිම්මක් ගහතැයි බඩ පිම්මක් ගහතැයි ඒක තියෙන්නේ බොහෝම කෙටි කාලයක තමයි ලෝකේ. බුද්ධෝත්පාද කාලවල විතරයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමයේදී කියන්නේ විපස්සනා අනුග්‍රහිතය. විපස්සනාව දක්වා විවසනාව විශේෂයි මෙහෙවීමක් කරන්න ඕන. දිශාගත කිරීමක් කරන්න ඕන. අන්නේ දිශාගත කිරීමට මේ දික්ටි පැත්තෙන් බලනකොට ඉස්ලාම කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. හොඳ කළ කළ දේ ඵල ඵල දේ. ඊට පස්සේ චිත්ත විසුද්ධියක් ඇති කරගන්න ඕනේ මේ නීවරණ දුරු කරලා කලෙලි කර ගන්න ඕනේ. ඇහි තියෙන සුද කපන්න ඕනේ. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව එහෙම නැත්නම් ප්‍රඥා භාවනාව නැත්නම් ප්‍රඥා සාසනය කියලා කියන්නේ දුසිල්වතුන් අතර මම සිල්වතෙක් කියලා යම් කිසි කෙනෙකුට ආඩම්බරයක් ඇති වෙනවා නම් ඒක යාට දික්ටි විපත්‍යයකට හේතු මේ දුසිල්වත් පිරිස අතර මම විතරයි සිල්වත්තු අල්ලපු gedara ගෑණි නෑ මම විතරයි ඒ කියන්නෙම අර සීලය තමන් උසස් වෙන්න වෙන්න ඒ අනුව අර දුස්සීලයන් පහත් කර සැලකීමේ ගතිය අනිවාර්යයෙන්ම හිතකට ඇතුල් වෙනවා. ඒක නොවි මේ සීලය තවදුරටත් දියුණු කරගන්න මනුස්ස හිතකට වෙන ක්‍රමයක් ඇත්තේ නෑ දුස්සීලයින්ට බැනීම ඇර. ඒ හරහා තමයි අපි සිල්වන්ත වෙන්න ගැම්ම ගන්න. නමුත් මේ දුස්සීලයන්ට දොස් කියලා Taman උසස් ඒත් දුස්සීලයි කියලා හිතන හිත මොන නිසාම මේ සීලවන්ත මිනිස්යාට සරුවත් යනාතේ කටපුරා බයිනෝ අසප්පුරුෂයි. පිළිස්නේ සිල්ලුතෙක් වෙන එක අපි ඒකට ලොකු කැපකිරීමක් කළා තමයි සීලයකට එන්නේ. අපිටත් ඕනනම් දුස්සීල් කරන්න පුළුවන්. නමුත් ඒක නිසාම මම උසස් අනික් කට්ටිය පහත් කියලා අත්ුක්කංශන පරවම්බන කරන්න එන හිත ඒක ස්වභාවයි. අපි ඒක හරහා තමයි මේ ගැම්ම ගන්නෙ. මිනිස්සු දුස්සීල වෙච්ච අවයි මම නෑ මම මේ සුසිල්වන්ත වෙන්න ඕනෑ කියලා අපි මේ ප්‍රයත්නේ සාර්ථක වෙන්න වෙන්න වෙන්න අපිට තණ්හා වැඩෙනවා මාන වැඩෙනවා දිඨි වැඩෙනවා අන්න ඒක පිළිබඳව සැලකිල්ලකින් තොරව ගියොත් ඒ සිල්වතා ඒ සමාජයට පිළිලයක් කරදරකාරයක් වෙනවා අසත්පුරුෂයි කියලා සරුවත්යන්සේ සඳහන් කරනවා. ඒක නිසා ඒ වඩාගත් සීලය තමගේ චිත්ත සම්පත්තියට යොදන මිසක්කා දුස්සීලයන් පහත් කොට සලකන විදිහේ වචනවලට හෝ ක්‍රියාවලට හෝ හිතවිලි වලට යන්න ගියොත් ඒකට කියනවා යාට ප්‍රඥා භාවනාව දන්නේ නැතිකම. එහෙම නැත්නම් මේ මම උසස් අනිත් පහ අන්තය පහත් කියන මේ නපුරු හිතවිල්ලට සීලය හේතු කරගන්න. මේක තමයි සුචරිතවාදය කියලා කියන්නේ. මේක තමයි ඔය මූලධර්මවාදයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අද ලෝකයේ මේ ආගම් නිසා පුදුමාකාර යුද්ධ ඇති වෙලා. ඇත්තම මේ ආගම කියලා කියන්නේ තිරසනෙකුට නැති සදාචාර සම්පන්න මිනිස්සයාට හම්බෙච්ච ශිෂ්ටාචාරය. එහෙම නැත්නම් මෙලෙක් ගතිය, මහත්ම ගතියක්. නමුත් අද ආගම තමයි යුද්ධ වැඩියෙන්ම කරලා තියෙන්නේ. ඒ මොකද අපේ ආගම උසස් අනිත් ආගම උසස් නැහැ. ඒ ආගමෙත් මම උසස්. මොකද මම සිල්වන්තයි. ඉතින් මේකට මේක නිසා ඒ සිල්වන්තකම පෙන්නඳ අනුන්ගේ දුස්සීලකම පෙන්නඳ මේ කරන කටයුත්ත නිසා පුදුමාකාර වාද ભેද නිකාය ભેද ගැටුම් සුචරිත වාද මූලධර්ම වාද රාශියක් ඇවිල්ලා තිරසනෙකුට හිතා ගන්නවත් බැරි විදිහේ අසහන රාශියක් මේ මිනිස්සයා කියන සතාට තියෙනවා. ඒ අසහනේ තිරසනුට නැහැ. හොඳට මතක තියානින්න මේ අසහනය කියන රෝගය ශිෂ්ටාචාරය නිසා මිනිස්සයා හදාගත්ත දෙයක්. ඒකේ සෑහෙන ගාණක් ඇති වෙන්න හේතුව මේ සීලය පිළිබඳව තාරාතිරක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සීලයක් වඩලා මේ තාරාතිරම පැත්තක තියලා නිහතමානී වෙන්න පුළුවන් නම් ඒ මිනිස්සයා ඒක චිත්ත භාවනාව සඳහා යොදවන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් හුඟ දෙනෙක් නෙවෙයි ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සිල්වන්ත වෙන්නේ අමාරු වෙන නිසා සිල්වන්ත උනාට පස්සේ දුසිල්යන් දුස්සීලයන් දිහා පහත් කළ සලකන ගතිය මම මොකද කරන්නේ ඒක හිතේ හැටියක් නේ කියලා කියන්න වෙනවා කියනවා නමුත් හොඳට මතක තියානින්න මේ පාහර ගතිය මේ ජඩ ගතිය මේ නපුරු ගතිය මේ ඡණ්ඩ ගතිය අපි විහිං පුරුදු කරපු එකක් අවුරුදු 6කට පල්ලෙහාින ළමයෙකුට මනස 6 4 තේරෙන්නේ නැති වයසේ කවදාකවත් තාරාතිරම් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි පටන් ගන්නකොට අපිට තාරාතිරම් තිබුණේ නැහැ. මේ අපි හැදිච්ච හැදියාව නිසා, ශිෂ්ටාචාරය නිසා, පසුබිම නිසා අපේ හිතට ආව පිළිකාවක්. අපිට දැන් ඒක නැතුව බැරි මට්ටමක් වෙලා තියෙනවා. නමුත් තර්කයෙන් පෙන්වන්න පුළුවන් අපි පුංචි කාලේ අපිට ගෑනු පිටු වෙනසක් තිබුණේ නැහැ. අපිට ගහකොළ අතර වෙනසක් තිබුණෙත් නැහැ සතා සර්පය අතර වෙනසක් තිබුණත් හැම දෙයක් අතරම තිබුණේ පුදුමාකාර එකම එක පවුලේ ආය වගේ ගතිය. ඒක අපි හිතුවා තකතිරුකමක් කියලා. ඔන්න ඒකට මේ පණ ඇති පණ නැති මේ ගෑනු මේ පිරිමි මේ උසත් මේ පහත් කියලා මේ ටික තමයි අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය කියලා කියන්නේ මේ නැති දෙයකට සංඥා පටවලා ඒ සංඥා ටික ඔළුවේ තියාගෙන ඒ සංඥා අනුව ලෝකේ බලන්න ගියාට පස්සේ ඒකට පේන්නේ උගේ සංඥා ටික විතරයි. අර තිබුණු පිරිසිදු මනස සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. සංග්ලාස් දාගත්ත මිනිස්සුකට වෙන දේ තමයි හැම වෙලාවෙම මන්දාරෙන් වගේ කියලා ඌ මැරෙන්න හදන. කවුරු හරි ගියොත් යකෝ ඔබ සංග්ලාස් දානෝක් ගලවලා දාපන් ලෝකේ මන්දාරමක් නෑ. උඹට මන්දාරම තියෙන්නේ උඹ කණ්ණාඩි දාලා හින්දා කියලා කිව්වොත් ඒකම තමයි බුදුරජාණන් කියන්නේ ඔන්න ඔය පිස්සු විකාරේ නිසා එක එක කුලල් කා ගන්නවා. මනුස්ස ප්‍රකෘති මනසේ එහෙම වාද ભેද නැහැ. නමුත් ਸਰවචනාංශි සඳහන් කරනවා ඒ පොඩි දරුවා රහත් වෙලා නැහැ කියලා. මොකද පොඩි දරුවා මේ වාද ભેද නැතිකම මෙච්චර උසස් බව දන්නේ නැහැ. එච්චරයි. ඒක නිසා යාට ආනිසංස නැහැ. දැන් අපි වාද වේද නිසා කුලල් කාගත්ත නිසා එක එකාගේ මේ මේ නහර තද කරන පුප්පණ කෑ ගහපු නිසා බුදුහාමුදුරන්ගේ ගුණයකට ඒ වාද විවාද අයින් කරපු ගමන් පොඩි දරුවට වැඩිය විශේෂයක් අපිට තියෙන අපි ළඟ වාද විවාද නැහැ වාද විවාද නැති බව මම දන්නවා. උන් උකටයි කියන්නේ ප්‍රඥා භාවනාව. ඒක නිසා මේ ಗುಣ වඩන්නේ නැතුව දුස්සීල වෙඳලා අපි ඔක්කොමලා එක මට්ටමේ ඉන්නේ ප්‍රශ්නයක් නැහැ කියාගෙන කතාවකුත් නෙවෙයි බුදුහාමුදුර මෙතන කතා කරන්නේ. දුස්සීලව ඉඳලා සමානාත්ම බැලිලක් නෙවෙයි. දුස්සීලෙන් සිදීම අමනුෂකමයි. තිරිසන් ගතිය. ඒක හොඳටම මනුස්සකම ඇති කරන්න ඕනේ, ඇති කරලා බලන්න ඕනේ මේ අනික් භාවනා සීල් රකින්න නැති කෙනයි මගේ ප්‍රධාන වශයෙන් ඥානවල කිසි වෙනසක් වෙලා නැහැ. 99.98ක්ම සීල් රකින්න කාගේ නැතේගේ ඥාන සමානයි. උන්ගේ ඔක්කොම සමානයි. ඒක නිසා මේ පුංචි වෙනසක් මම ඇති කරගෙන තියෙනවා. මේක වර්ග ભેදයක් පිණිස සදාචාරයක් පිණිස සීලබ්බත පරාමාශයක් පිණිස කෙලේශයක් පිණිස මාරපාක්ෂික වීම පිණිස නොයෝ දණ්ඩ ඒ පුද්ගලයා දරණයේ ප්‍රයත්නීය භාවනාවක් නෙවෙයි දික්ටි ප්‍රශ්නයක් තියෙනවා ඒක භාවනාවක් නෙවෙයි ඒක මේ සීලේ රැකීම හා සම්බන්ධ දෙයක් නෙවෙයි සීල් රැකලා සියල්ල සමග සමහිත සමානාත්ම භාවයේ තේරුම් ගන්නද සිල් නොරකින්න එක්කනාගේ සමානාත්ම භාවයේ තේරෙන එක නෙවෙයි මේ කතා කරන්නේ සිල් රකින්න කෙනාගේ සමානාත්ම භාවය. ඒක නිසා අපි කොච්චර නිහතමානී වෙන්න ඕනේද බුදුරජාණන් වහන්සේගේ මේ නෛර්යානික සද්ධර්මයේ ඉස්සරහ. අපි කොච්චර අමාරු වැඩක්ද මේ කරන්නේ. අපිට කවදාකවත් මේක හිතා ගන්න බෑ බුද්ධෝත්පාද කාලයක නුනනා. ඒක නිසා මල වගේ පිපෙන්න ඕනේ. තාමත් ඒ නෙළුම විපුණාට පස්සේ ඒ කරිජ්ජ වතුර ගෑවෙන්නේ ඒ ඒ ගඳ ගහන වතුර ගෑවෙන්නේ හැබැයි තාම නෙළුම මඩේ ඕජාව ගන්නේ ගොහරුවේ. තාම ඕජාව ගන්නේ ගොහරුවෙන්. ඒ නැට්ට කපා ගන්න එපා කැපුවොත් ඉවරයි. නෙළුම උඩ මම ආඩම්බරයි මට වතුර ගෑවෙන්නේ නැත්නම් මම හරි පුසුඹයි කියලා නෙළුම් දණ්ඩ කපා ගත්තොත් බොක්කේ ඉඳද්දි පෙකින වෙලා හපා කෑවා වගේ වෙනවා. ඒ දේ වෙන්න පුළුවන් සිල්ලතුන්ට. අන්න ඒ කෙනාට බුදුහාමුදුර අසත්පුරුසයි කියලා කියනවා. ඒ නිසා සීලය පිළිබඳව ප්‍රඥාව කියන්නේ උත්තරම සීලය රකින්න. පුළුවන් තරම් සීලය වැඩි කරන්න බලන නමුත් කවදාකවත් ඒ කාටවත් ඉඟියක් වෙන්න කොනහඬ මාන්න ඇතිකරන්න දික්ඨිය ඇතිකරන්න කටයුතු නොකරන්න ගියාම හුඟ දෙනෙක් කියනවා අනේ ඔయిత වැඩි ලේසි දුස්සීලව ඉන්නේ කියලා අම්මා පැත්ත. ඒක පිළිබඳ ඉච්චර වාද කරන දෙයක් නෑ. මොකද ඒක තමයි අද වෙලා තියෙන වින්නහිය අපට. සිල් ලකින්න බැරිකම නෙවෙයි ප්‍රශ්නේ. සිල් ලැක්කට පස්සේ කියනවා මේ මාර බලවේග වැඩි වෙනවා, gedirin තුරින් කරදර එනවා. ඉතින් ඒක නිසා වරින් වර ඉඳලා හිටලා ගිහලා ටිකක් ওই සරබීම ටිකක් එහෙම බීලා. එහෙම නැත්නම් ওই දුස්සීතයක් එහෙම කරලා මිනිසුත් එක්ක සමසම වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයා දන්නේ නෑ සිල්වත් රැකගෙනත් කාටවත් හිංස නොවන විදියට හි ඉඟි නොවන විදියට ජීවත් වෙන හැටි. නිලුමක් වෙලා මල විපුණට තාමතර ගුහුරුවේ සම්බන්ධතාවය නෑ කියන්නේ යන්න එපා. නෑ මම ඕජාව ගන්න ගුහුරුවෙන් තමයි. ඒක තමයි නිලුමේ තියෙන සුවිශේෂත්වය. මේ කියන தത്വයට වැඩිය හුඟක් වෙනස් සමාධිය ඇති වුණාට පස්සේ. සමාධිය ආපුවම අං එනවා. අංගට පුපුරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාට කාට හරි අනිනකම් අං ආපු ඔය අං එන කායේ ගොන්නුන්ට අංගයට පුපුරන්න උන් අර නියරකට හරි තියලා තල්ලු කරනවා. ගහකට හරි තියලා අනනවා. අයිතිකාරයට හරි අනිනවා. අම්මට හරි අනිනවා. ඒ සමාධිය බොහෝම අම්පුපුරන තැන. ඒක නඩ බේරන්න බෑ ඌට අර අං ආවට පස්සේ ඒක පෙන්න ගන්න තියෙන අමාරුව වගේ. ඉතින් නිසා සීලීති ගන්න මේ පාඩම සීලයක් තිබුණත් නැති කෙනෙක් වගේ හැසිරෙනවා. ඊට පස්සේ සමාධියක් තිබුණත් මේ වික්ෂිප්ත මනසක් ඇති කෙනෙක් එක කිසි ප්‍රශ්නයක් නැහැ. විපරීත මනසක් ඇති කෙනෙක් එක්ක හැසිරෙන්න ප්‍රශ්නයක් නෑ. මොකද මාත් එතන ඉඳලා න්යාය. ඒකේ ප්‍රශ්නයක් නෑ. මේ වෙනස නැති නොවන ආකාරයට මේ සමාධිය පාවිච්චි කරනවා කියන එක උගක් තව දිනු කරන්න ඕනේ බුදුජාන් වහන්සේගේ ඒ සුවිශේෂී ඉගැන්වීම් ක්‍රමය අනුව බලනකොට කොට ඇස් දෙකක් හොඳට තිබුණට අන්ධෙක් වගේ ඉන්න පුරුදුයක්. ඔබට හොඳට ඇහෙන කනක් තිබුණට බීරෙක් වගේ හිටපන්. ඔබට හොඳට නාසය දිව කය වැඩ කරාට මූඩෙක් වගේ හිටපන්. උඹට සියලු සූසට කලා ශිල්ප දැනගත්තට ප්‍රශ්නයක් සිද්ධ වෙනකොට මෝඩෙක් වගේ හිටපන්. මිනිස්සු ඔක්කොම දුවන්නේ අපාගාමී වැඩකට නම් උඹ මලමිනියක් වගේ වෙලා බේරියක්. ඉතින් මේිට වැඩිය කියන්න ක්‍රමයක් තියෙනවා. මේිට වැඩිය කියන්න ක්‍රමයක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් ශ්‍රී කියන්නේ ඌව පේන්නේ නැති වීම සඳහා ඇස් දෙක අන්ධ කරගනින්. කණ්ඩ පොරොබ්බ දෙයක් ගහගනින්. එහෙම නැත්නම් වහබීපං චීදීනසගනින් කියන්නේ නැහැ. මිනිස්සු මේ ඇහැ කියලා කියන්නේ කරදරයක් නෙවෙයි. ඔකට පෙනුනට නොපෙනී වගේ ඉන්න පුළුවන්. ඒක තමයි ඇහි උප්පරීම ශික්ෂණය කියන්නේ. ඕන ගුණවර්පයක් ඕන ධර්මයක් අහුනට බීරෙක් වගේ ඉන්න පුළුවන්. ඒකේ යන්ත්‍රයේ තියෙන එක මේ ක්‍රියාපටිපාටි අපි පොත කියවන්නේ නැතු යන්ත්‍රය පාවිච්චි කරන්න ගියාම අපි හිතනවා ඇහෙන හැමදේම අල්ලපු ගෙදෙට කියන්න ඕනේ SMS කරන්න ඕනේ නැත්නම් ටෙලිෆෝන් කරන්න ඕනේ. දැකපු හැමදේම පිටියක ඇඳලා තියාගන්න ඕනේ කියලා අපි හිතනවා. ගන්ධ රස පහස එන්නේ ඔච්චරනේ ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කරන විකාරේ. අපි අහපු දේ අපි දැකපු දේ ඒව කොහොම හරි සටහන් කරලා තියෙන්න ඕනේ. ඒක කියන්නේ උරුලෑවක් ගිය පාර ගන්ධස්තරේ ගහනවා වගේ මේ පෘථග්ජනයා ගිය පාර පුරාවට කෙලෙස්. ගාගෙන යන්නේ ඌ දැකපු දේ අනිත් එකනට කියනකම් ඉස්සේ ඉස්මක් නැහැ. අපි යුනිවර්සිටි යන කාලේ ගැලරිකේ පිච්චරය බලන 760යි. දැන් මම දන්නේ කීයද කියලා. අපි පැච් එකේ එකෙක් හිටියා ඌට පිච්චරයක් බලපුවාම ඒක කාට හරි කියනකම්ම ඉවර නැහැ. ඉතින් ඌට කට්ටිය සතපහසතව දාලා ඌ ගැලරියට පිටත් කරනවා බහුවෙන්දල චිත්‍රපටිය තමයි. වැඩේම අර ටික ඔක්කොම කරලා ඉවර වෙනකන්. ඉතින් හරි ලේසි අනික් කටට පිච්චර් බලන්න ඕනේ මෙන්ඩිසයිට කතා කරලා අපම් කොහොමද මචං ෆයිට් අම්මා දුන්නා මචං මේමයි මචං කියලා ඊට පස්සේ පෙන්නපුවාම නිකම් පිච්චර් බලතෑයි. ඌට තියෙන එකම සෙල්ලම තමයි මේ Taman දැකපු දේ නොකිය ඉන්න බෑ. කා කාටතුරු කවුරුතුරු නැද්ද මෙන්ඩිසයියා කෙනෙක්. අපිට තියෙන පුදුම ගායක් තියෙනවා. මේ සියල්ල දැකව බුදුරජාණන් වහන්සේට එහෙම ගායක් නැහැ. උන්වහන්සේ ගියේ සෝවාන් කරන්න පුළුවන් කෙනෙක් ගාවට විතරයි. උන්වහන්සේ ඉදිබල ප්‍රාතිහාරය පාණ්ඩ ගියේ නැහැ මොනක්වත් නැහැ. මොකද උන්වහන්සේට පෙන්වන දෙයක් නැහැ. මේ අඩුව තියෙන මිනිහට තමයි අර කියාපෑමේ වැඩිකම නිසා ඌට ඇහැ දඩයක් වෙලා, ණයක් වෙලා, කරදරයක් වෙලා. කන පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඇහෙන හැම දෙයකටම හිත නරක කරගන්නවා. එහෙම නැත්නම් කාගේ හිත නරක කරනවා. දැනෙන හැම ගඳක්ම හැම රසක්ම හැම පහසක්ම අනික් අයගේ ගාන ගැන කක්ක කරලා අනුන්ගේ ගානවා. වැඩේම උච්චර පුතඥයා කිව්වහම උට කක්කටමයි යදින්නේ ඒක ගානකම් අනික්යන්ගේ ගානකම් ඉවරයක් නැහැ පොඩි උන් කක්ක කරලා අම්මගේ මූණේ ගන්න ඒක අම්මා ගණන් ගන්න මොකද පොඩි උන්ගේ කක්ක අච්චර ගන්න නැහැ මේක එහෙම නෙවෙයි හොද්දටම කක්කා ඉතින් මේ පෘථජ්ජනයාගේ මේ වැඩේ දිහා බලලා උකක්කටම යදින්නේ ඒක ගානකම් ඉවරෙකුත් නැති නිසා මෙන්න මේ විශ්ව නිසා තමයි මේ සරුවච්චන් ආංශේ ਬਾගෙට hina වෙලා මිනිස්සු දිහා බලන්නේ මේ මේ අමනියෝ එක්ක දැකපු දේ කරබන් හිටපන් බලන්න මාස අසභ්‍ය දේ ඒක කාට හරි කියනකම් ඉවරයක් නැහැ මේක තමයි අසහනය කියන්නේ ඒ නිසා හනුමගේ වලිගෙට ගිනි තිබ්බාම ඒක ගයක් ගයක් ගන්න ගිනි තියතිය පයින්. ඒ වගේ වලිගෙ ගිනි තියාගත්ත හනුම වගේ තමයි පෘථජ්ජනය කියන සතා. ඌට දැනිච්ච දේ කියනකම් නෑදෑක මහරහවෝ යාලුක මහරහවෝ ඒක අනාගෙන ඒක දිනු කරන කියන ප්‍රපංචකරණය කියලා කියනවා අනවශ්‍ය වාග්විලාස වාග්බහුල්‍ය ඉතින් ඒ නිසා ඒ කෙනෙක් ළඟ කාටවත් ඉන්න දෙන්නේ ඔක්කොගෙම ගහලා තියෙනවා දිග්ගටම ගාගෙන ඉන්නේ. ඉතින් බුදුසෙන් කියනවා ඉතින් මේ ලෝකේ ජීවත් වෙන එක Taman කක්ක නොකරත් නිතරම කක්කත් එක්කයි ඉන්න වෙයි. අයි බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටිනවයි කියන එක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි. ජීන්සා මේ වැනි පෘ탁ඥයන් එක්ක ජීවත් වෙන ගමන් යම් කිසි කෙනෙකුට මේ ප්‍රඥා භාවනාව එහෙම නැත්නම් මේ දික්ටි සම්පදා වෙනකොට තේරෙනවා මේ කටයුත්ත මේ වෙන දේ ඊටාම භයානකයි හරිම අසරණයි, හරිම අනාතයි, හැබැයි හරිම හාස්‍ය ජනකයි. පුදුමාකාර හාස්‍ය ජනක ගතියක් තියෙනවා හැම කෙනාම මෙතන ඉන්නේ. ඒ නිසා මේකෙන් සාහිත්‍යයකුත් තියෙනවා. මොඳ කාටවත් බේරෙන්න බෑනේ මම කරන්නේ කියලා. හැම කෙනාම කරන්නේ ඒකමයි. ඉතින් අපි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. මේ කවුරු හරි අඟ උස්සන්න හදනකොට කවුරු හරි කියාපාන්න හදනකොට අනිත් එක නා කියන්නේ මේ ඕක අපිට ගැලපෙන්නේ නැහැ. මේ අඟ උස්සන දණක් නෙවෙයි. ඒක කරන්න ගියාම අනවශ්‍ය කෙලෙස් රාශියක් මතුවෙන නිසා කරුණා කරලා අපි අපි යන මේ සරල ගමන යන් කියලා. ඉතින් එහෙම සමාජයක් එහෙම පිරිසක් ඉන්නවනම් භාවනා නොකර වුණත් ඒ පිරිසක ඉන්න එක බ්‍රහ්ම ලෝක සම්පත්තියක්, දිව්‍ය ලෝක සම්පත්තියක්. ඒකයි කියන්නේ බුදුරජාණන් තේම් පිරිසක් එක හිටපම මේ මේ භ්‍රමචර්ය නිකම්ම රැකෙනවා කියලා. අදී ආර්ය සමාජයක් එහෙම නැත්නම් ආකල්ප සහිත සමාජයක් හදනවා කියන එක එච්චර ලේසි නෑ. එච්චර ලේසි නෑ මොකද අපේ වංචනික ධර්ම නිසා. අපි පිටින් එහෙම වෙන්න හැදුවට හිත යට තියෙන ගොඩාක් ෂට ගති, මායාව ගති, චපල ගති අපේ කුට්ටිය හොරෙන් කඩා ගන්න හදන නිසා බණ භාවනා කරන ගමන් ඒ දිට්ඨිය සම්මා දිට්ඨිය එහෙම නැත්නම් දිට්ඨි සම්පදාව හදාගත්තට පස්සේ එයා ಗುಣ පුල්ලුවාන් තරම් වඩලා ಗುಣ වසාගෙන ගුට සංගවා ගැනීමේ දක්ෂකම ඒ තරම්ම තියාගන්න. ඒ කියනවා හොඳම කඩුවක් හැම වෙලාවෙම කපුවක දාලා තියෙනවා. වාෂ්පශීලී හැම ඒ මධ්‍යසාරයක්ම පොරොප්පකින් වහලා තියෙනවා. වටිනාම 13 වංශලා කරඬුක තියලා වහලා තියෙනවා. ඒක හතරමං හන්දිවල තියන්න බෑ. තිබ්බොත් ඒ කරඬුව හිටින්නේ නෑ. ඒ ධාතු හිටින්නේ නෑ එතන. ඒ නිසා මේ ප්‍රඥා භාවනා තියෙන්නේ තමයි ළඟ සීල වශයෙන්, දාන වශයෙන්, සීල වශයෙන්, සමාධි වශයෙන් ඇති වෙන සියලුම ගුණ වසාගෙන කියා පාණ්ඩයක් නැතුව අන්ධහර පාන්න නැතුව ඒක සරුවචනන්සේ පාවිච්චි කරන්නේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති තමන්ගේ ගුණයක් දැකලා මට හොඳ විවේකයක් ලැබුණා මට හොඳ සමාධියක් ලැබුණා මට හොඳ හිස්තනක් ලැබුණා මට දැකපු ගමන් අර කෙලෙස් නැති කර ගන්න පුළුවන් තැනක් හම්බුණා මට සද්දමනත් භාවනා කරන්න පුළුවන් තැනක් හම්බුණා කියලා අපි හිතමු මේ සමාධියේ ඒ විකූර්ණ අවස්ථාවල් මුණ දෙන්න පුළුවන්. ඒක උනාට පස්සේ නාභි වදති. නාභි නන්ද ජෝග අභිනන්දනය කරන්න එපා. ඒ එකලසේ ඕක කොහොම තමයි. එකලස ගන්න බෑක නැති වෙන්නේ. නිසා ඕක අල්ලගෙන සලසුන් හදන්න යන්න එපා. නාභි වදති ඕ කාටවත් කියා බාන්න යන්න එපා. කෝක බේරලා දෙන්න කවුරක්වත් නැහැ. ඔය එකලස අපහම කොහොම තමයි. නාජ්ජෝස චිත්ත චුකර සමවැදලා අනේ මේක මගේ කියා ගන්න යන්න එපා. උකට රිංගන්න යන්න එපා. එකලස් වෙච්ච දවසේ ඕක එනවා. එකලස නැති වුණාට පස්සේ කතා කියා පාන්න ගියොත් වසවිල්ලජාවක් වෙනවා. මේක මගේ කියාගත්තට මගේ නැති වෙනකොට දුකක් එනවා. ඒක නිසා මේකට රිංගන්න යන්නත් එපා. මේක නැවත නැවත වීම සඳහා කළ යුත්තේ කරන්නේ එතකොට තමයි බුදු වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් ශ්‍රී කියලා කියන බරනු තමයි මෙතෙන් ගියේ. ඊට පස්සේ ගිහිල්ලා ආය කාටවත් කරදර කරන්න ඕනේ නැහැ. මේක උනේ මෙහෙම වෙන්නේ මොකටද? ඒක කරන එකෙන් අදහස් කරන්නේ මේක අභිනන්දනයක් වෙලා තියෙනවා. අභිවාදනයක් වෙලා තියෙනවා. නැත්නම් ඒකට රිංග ගැනීමක් වෙලා තියෙනවා. හැබැයි ඒක ඉතින් සාමාන්‍ය ආධුනික යෝගාවචරගේ හැටි. ආධුනිකයට ඒ වගේ ඉස්ලාම් දාසේ ආලෝකයක් දක්වපු දවසේ ආනපනතික විනාඩි 5-10ක් ඉන්න පුළුවන් වෙච්ච දවසේ හොඳට ආනපනේ මුලැමැදාක දක්වපු දවසේ ධික රචනයක් ලියනවා. සමහර වෙලාවට මට ඊමේල් එන්නේ රෑ 1ට. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි වැඩේ අනේ ඉක්මනට මට මේ වෙලා තියෙන දේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් මම දන්නවා මේ බබා හම්බු වෙච්ච ගමන් මේ ඉතින් පළවෙනි බබාට ටිකක් තටමන වැඩිනේ. ඉතින් දැනගන්න පොඩ්ඩක් ඉන්න. දෙවෙනි බබා හම්බුනාට පස්සේ බලන්නකෝ. තුන්වෙනි බබා හම්බුනා බලන්න ඕක එච්චර මිතින් දෙයක් නෑ. හැබැයි පළවෙනි බබා හම්බෙච්ච වෙලාවේ ඒක බුදුරජාණන් වහන්සේ සලකන්නේ සාසනික හුරතල් කියලා. යතින් බලනකොට අපි ඉතාමත්ම මේ නොදරුවෝ වගේ වැඩ කරන්නේ. ඒක නිසා කොච්චර සීලවන්තෙක් වුණත් කොච්චර සමාධියකින් ගුණ ධර්ම දියුණු කරගෙන තිබුණත් ඒක දියුණුව පිණිස පාවිච්චි කිරීමේදී මේක වැඩි වාග් බහුල්‍යයකට දාන්න එපා. ආඩම්බරයකට ගන්න එපා. මේක මම මාගේ කියා ගන්න නැතුව ඒක නැවත නැවත යෙදවීම සඳහා නම් අපි ඒක ගුණේ වසහාගෙන ජීවත් වීමේ ගතියක්. ඒක තමයි ditthi සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා සීලේ නැති කෙනාට මේ ditthi සම්පත්තිය කතා කරලා වැඩක් නැහැ. චිත්ත භාවනා නැති කෙනාට මේ ditthi සම්පත්තිය කතා කරලා වැඩක් නැහැ. මේ දෙකම තියෙන කෙනා ditthi සම්පatti කතා කෙරුවේ කෙරුවේ නැත්නම් ඒත් වැඩක් නැහැ. එනිසා මේ දෙකට යනකම් ඔසෝලා තියන්න. ඔසෝලා තියලා කියනවා අපි යන්නේ මේ බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලාගේ ගමනක. උන්වහන්සේලාගේ පැත්තෙන් බලනකොට මේ අපිට ලැබිලා තියෙන එක බොහෝම සුළු දෙයක්. ඇත්ත ඉතින් අපි මේ පැත්තෙන් බලනකොට අපි ඉන්න සමාජයේ අපි ඉන්න පරිසරත් එක්ක ලොකු දෙයක් තමයි. නමුත් මේ බණ භාවනා කරන වගේ පොඩි දෙයකට නෙවෙයි. ඒ නිසා ඕක අල්ලගෙන කෑකොස්සන් ගහන්න ගියොත් ඔතන අපි හිර වෙනවා. අපි මේක නැවත නැවතත් කරමින් මේට වැඩි විශාල ගමනක් ඉදිරියට යන්න තියෙනවා. අන්න ඒ සඳහා ඇති කරන මේ දේකට නොසැලෙන මනස කියලා එකක් තියෙනවා. ලාභයක් ලැබුණා, පාඩුවක් ලැබුණා. දෙකේදීම තමහිත. යසසක් ලැබුණා, ආයසක් ලැබුණා. ගන්නින්දාවක් ලැබුණා, ප්‍රශංසාවක් ලැබුණා. සමහිත. දුක් වේදනාවක් ලැබුණා, සැප වේදනාවක් ලැබුණා, සමහිත. ඒ විදිහට ලැබෙන ලැබෙන දේ දෙපැත්ත බලලා දෙපැත්ත ලැබෙනවා බුදුනත් ලැබෙනවා මේ දෙකේදී මේ දෙකට එකක් නැතුව ජීවත් වෙන්න බෑ ලෝකේ සැපක් නැතුව කවදාකවත් දුකක් නැහැ දුකක් නැති සැපකුත් නැහැ කන්දක් නැගි තන පල්ලම ගිය පල්ලම වරන සෙල්ලම ගිය කියලා උඟාක් දුකක් ආවට පස්සේ එහා පැත්ත සැපක් උඟාක් සැපකට පස්සේ එහා පැත්තේ දුකක් ඉතින් මේ දෙක ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ඒකේ හොඳ නින්දාවක් ලැබුණාට පස්සේ විශාල ජනප්‍රිය භාවයක් ලැබෙනවා විශාල ජනප්‍රිය භාවයේ අන්තිම නින්දාව ඒකම තද දුක් වේදනාවක් හරහා ගියාට පස්සේ විශාල සපක් ලැබෙනවා. මේ විදිහට මේ අෂ්ටලෝක ධර්මයේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අර න්‍යාය ධර්ම දැක්කා වගේ මේ එක පැත්තක් දැකලා එක උච්ච භාවයක් දැකලා ඒකෙදි විශාල තරම් හදන්න යන්න එපා. ওই උච්ච භාවයේ අවච භාවයට පත් වෙනකන් ඉඳලා බලන්න දෙක අතර සංසන්දනය කියන එකයි අපිට ඒ දෙකේ නොසලී ඉන්න එකයි අපිට මේ බුදුහාමුදුර කරලා පෙන්නලා තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් අපිට ශික්ෂාවක් විදිහට දීලා තියෙන්නේ. ප්‍රඥා ශික්ෂා වශයෙන් ඒකට ඒ කෙනාට දික්ඨයක් තියෙන්න ඕනේ. අවසාන වශයෙන් අපි මේ දිනු කරන්න හදන්නේ මේ නොසලෙන මනස. මේ නොසලෙන මනසට බුදුහාමුදුරු දීලා දීලා තියෙන නම තමයි తాදී මනස. తాදී ගතිය. ඒ නිසා බුදුජාණන්ට තථාගත කියන නම කියනවා. සියලුම හැකියාවන් දිනු කරාට උන්වහන්සේ හිඟන්නේක් වාගේ රජපෞලක උපදුනාට හිඟන්නේක් වාගේ ගෙයින් ගෙට පින්න පාති වයි. ඒ වගේම සෝපාක ළඟට පයින් යනවා. කිසි විදිහකට ඊර්ති ප්‍රාතිහාරත් නැහැ රජුරුවන්ගෙන් රාජරත ඉල්ලන්න යන්නෙත් නැහැ ඒ කරන්න ඕන දේ කරනවා. ඉතින් ඒ නිසා ඒ උන්වහන්සේගේ පරාසය බුදුරජාණන්සේගේ පරාසය අපිට හිතා ගන්න මේ අපි අර පුංචි පරාසයක් අල්ලගෙන ඒක ඇතුලේ අපි විශේෂඥතා දිනු කරන අපි මේ අයිතිවාසිකම් කතා කරන්නේ ගෙම්ම ගෙයි මැඩියෝ ලිම් මැඩියෝ ලිඳ ඇතුළේ ඉඳලා කතා කරනවා වගේ. ඒ නිසා අපිට ප්‍රඥා භාවනා කරන්න අමාරුයි. මොකද ලැබෙන ලැබෙන ගුණේ අපි අරියා දුර තියාගන්න. ලැබෙන ලැබෙන ගුණේ නියතමානීත්වය තියාගන්නවා නම් ලැබෙන ලැබෙන ගුණේ බුදුජානසාරට පූජාවක් වශයෙන් නැත්තම් ගෞරවයක් නිසා තියාගන්න යනවා නම් කිලෝරක් නැති ගුණ සම්පatti රාශියක් මේ නිදානේ තියෙනවා. ඒ සියල්ලම ගැන දැනගන්න හරි පුළුවන් වෙන්නේ ඉක්මපු දවසේ මිස ඒව ගැන පොත් කියවුවටවත් හිතුවටවත් නෙවෙයි. කෙලවර මෙච්චරයි කියලා හිතා ගන්න බැරි තරම් විශාල සම්පත්තියකටයි මේ ගෙනියන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඒව ගැන අහලා තියෙන්න ඕනේ. ඒක කරගෙන යනකොට ගොඩාක් කැපකිරීම, ඒ වගේම ධෛර්යය ඒ දේවල් කරගෙන යන්න ඕනේ යන්න යන්න යන්න යන්න යන්න ඒක කොච්චර අපි මේ උනන්දු වුණත් ඒක යන්නේ න්‍යාය ක්‍රමයකට. අනුපුබ්බ කිරියා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ පටිපදා කියලා ඒ න්‍යාය ක්‍රමයකට යන්නේ අන්නේදී ගියාට පස්සේ කෙනෙකුට තේරෙනවා දැන් මේ ටික ඉගෙනගෙන මේ ටික හදාගෙන යන්න මට ගුණ චර්චයක් හදාගන්න මෙච්චර අමාරු නම් මට මේ ගුරුරුත් ඉඳලා බුදු කෙනෙකුත් පහළලා සිව්පසදායකොත් ඉඳලා ස්ථානත් තිබිලා සබ්‍රක්‍මචාරින් වහන්සලත් ඉඳලා සර්වචනාංශයේ මේක ස්වයම්බූ ඥානකින් අවබෝධ කරනකොට ගුරුවරයෙක් නැතුව, සිව්පසදායකෙක් නැතුව, ස්ථානයක් නැතුව මොන විදිහේ පිම්මක්ද මොන විදිහේ රැඩිකල් වාදී ගතියක් තියෙන්නද කියලා බලනකොට තමයි තමන්ගේ ඥාණය දිට්ඨිය සුද්ධි වෙන්න වෙන්න වෙන්න තමයි බුදුන් කවුද කියලා තේරෙන්නේ. එචයි සරුවචාන්සේ සඳහන් කරන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බා කවදා හරි මේ ධර්මයේ අධිහරියෙන් දැක්කොත් අනේ එදාට තේරුම් ගනි බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ Taman බුදු වෙන්න ඕනේ බුදු කෙනෙක් දකින්න. ඉතින් එවැනි ගමනකට අපි යන නිසා, එවැනි ගමනකට අපි මේ جوړු වෙලා ඉන්න නිසා හිතා ගන්න ඕනේ අපේ කටයුතු අමාරුයි ඒක හිතා ගන්න බුදු කෙනෙක්ගේ වගේ පවත්තක්. බුදු වුණාට පස්සේ බුදු කෙනෙක් පවත්තන ස්වරූපයට අපි පැවැත්වුවොත් හරියට සෙල්ලංගයක් හදලා අම්මගේ තාත්තගේ සපත්තු සිරිප්පු දාගෙන ඒ ඇඳුම් ඇඳගෙන ඔයා අම්මා මෙයා තාත්තා වෙන්න කියලා අපි පොඩි කාලේ සෙල්ලම්පත් වුවේ. දැන් ඒ සෙල්ලම දැන් ඇත්තට කරනවනේ. එදා කෙරුවේ මේකට ලෑස්වීමක් තමයි. ඒ වගේ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ අපිට දෙන උන්වහන්සේ චරිතය. මෙන්න මේකට ජීවත් වෙනවා. මේකට අනුව ජීවත් වෙලා ඒ නිසා අපි අතින් අඩුපාඩුකම් වුණාට මහා ලොකු වහකණ්ඩ යන්න හොඳ නැහැ කෝච්චර බෙල තියන්න යන්න හොඳ නැහැ. ඒ වගේම අපේ සීලයක දිනුවක් ආවට සමාධියක දිනුවක් ආවට ගොඩාක් උදම්මනන්න යන්න නරකයි. අපි යන්නේ මේකේ බරසාර ගමනක් කියලා දැනගත්තොත් ඒ ඒ සම්පත්තිය මේ සීල නැත්නම් මේ චිත්ත මේ දික්ටි වශයෙන් පින්නන සම්පත්තිය සමස්තයක් වශයෙන් කියලා කියන්නේ ශාසන සම්පත්තිය. මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒක සල්ලි වලට ගන්න බෑ. මේ සාසන සම්පත්තිය මම දැන් මෙතන ඉන්න හැම චිත්තක්ෂණයකම තියෙන. මේ මිච්ඡර ගැඹුරු සාසන සම්පත්තිය මේ මම දැන් මෙතන කියන හැම චිත්තක්ෂණයකම තියෙන. ඒ වගේම මේ ආස්වාසයක් කරනලා ආස්වාසයක් බව දන්නවනම් හොඳට මේකට අවදින අප්‍රමාදන සතිමත්නම් ප්‍රසවාස කරන වෙලාවේදී ප්‍රසවාසව දන්නවා ඒකට අවදි නම් ඒ හැම චිත්තක්ෂණයකම මේ ශාසන සම්පත්තියේ තියෙන නිසා තාම ගැඹුරකින් ගිහිල්ලා වටම ගිහිල්ලා ගෙටම වගේ ඒ ඒ චිත්තක්ෂණය හඳුනාගෙන මේ ජීවිතේ කලියුත්තේ වටිනාම දේ තමයි අදට වැඩිය හෙට ඒ ක්ෂණ සම්පත්තිය ඒ චිත්තක්ෂණේ දිනු කිරීම තමගේ එකම මුඛ්‍ය પરමාර්ථය බවට තේරුම් ගත්තා නම් අපි ඒකට කියනවා යහපත් ආකල්ප සම්පත්තියක් කියලා. ඒක ඉන්නේ ditthi සම්පත්තියට පස්සේ සම්මා ditthi සම්මා සංකප්ප ඊට ආරපස්සේ තේරෙන පටන් අරගනි ඒ සම්පදාව අපිට ජීවිත බුද්ධියට තිබිලා තියෙනවා. උප්පත්තියම තිබිලා තියෙනවා අපි මේ කොහෙදෝ යන කුණක්. මිනී කුණක් කකා කුණු වෙච්ච එකක් කකා හිටියට මේ සම්පත්තිය කවදාහරි අවබෝධ කරගත්ත දවසේ තේරෙයි එදාට තමයි අපි මිනිස්සෙක් වෙන්නේ. එදාට තමයි අපි අවදි වෙන්නේ. එදාට තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒකට බුද්ධ වෙනවා, ප්‍රබුද්ධ වෙනවා, පිබිදෙනවා කියලා කියනවා. ඒ නිසා කොච්චර ඉහලින් ඒක සාක්ෂාත් කරගත්තත් අලුතෙන් මොකක්වත් ලැබෙන්නේ තිබුණ දෙයට විවෘත වීමක් විතරයි වෙන්නේ. ඒ අනුව බලනකොට අපි ඒකට විවෘත නොවි ගත කරන එක මොන තරම් අන්ධකාරයක්ද මොන තරම් තණ්හාවක්ද කියලා තේරෙන්නේ ඒක ලබා ගැනීමට තියෙන දුෂ්කරතාවය නිසා. නමුත් හැම කෙනෙකුටම ඒක උප්පත්තියෙම ලැබිලා තියෙනවා. පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට්ටං මහන්නේ කොහොමඩක්වත් මේ හිත ප්‍රබාස්සරයි. මේ අර පිට ගෑවිච්ච කච්චල් මඩ ටිකක් නිසා මේක අවපරණ ගැදිනලා තිබුණට මේක ප්‍රබාස්සර හිතක් බව දන්නවනම් තව මිනිස්සෙකුට තව මිනිස්සෙක් තුනොදකින් කියන්නේ මොන්න තරම් වැරද්දක් කරුවා කාගවත් දෝෂයක් දකින්න තව කෙනෙකුට අයිතියක් නැහැ. මොකද ඒ තරම් දුෂ්කරන කෙනෙකුට හැදෙන්න පුළුවන් ඊගා චිත්තක්ෂණේ. මට වැඩි ඉස්සරහින් යන්න පුළුවන්. නිසා බුදුරජාණන්සේ කිසිම ශාස්ත්‍රූරේකට කිසිම මිත්‍යා දෘෂ්ටිකයකට පහත් කළ කතා කරේ නැහැ. බෞද්ධයට ඒක මතක නැතිලාද? ඒ නිසා අපි පුළුවන් තරම් ඒ ක්ෂණ සම්පත්තියට යනකොට තීරේ අපිට ලැබෙන ලොකුම ඔටුන්න එහෙම නැත්නම් ලොකුම රාජධානිය තමයි manussකම්. වැග්ගිරෙන manussකමක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපි ළඟ මොන කුසලතාවය ආවත් manussකම යට යනවා. කිසිම කුසලතාවයක් ඕනේ අපිට හැම කෙනාටම ලැබිලා තියෙන එකම ක්‍රමයට යත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කියලා තේරුම් ගන්න නම් එයාටත් ඕන වෙලාවක මම දැන් මෙතෙන්ට යන්න පුළුවන් මටත් ඕන වෙලාවට මම දැන් මෙතෙන්ට යන්න පුළුවන් නමුත් දන්නේ නැතිකමනේ තියෙන්නේ. ඒක නැතිකරන්ඩ සුතමේ වශයෙන් අහලා චින්තාමේ වශයෙන් යොදලා මේ සීල සම්පatti, චිත්ත සම්පatti, ditthi සම්පatti සුද්ධ කරගෙන යනකොට කාට හරි හිතෙනවනම් මේ වැඩේ සඳහා මෛත්‍රී බුදුහාමුදුරණකන් ඉන්න ඕනයි කියලා නැත්නම් මම් බුදු වෙන්න ඕනයි කියලා අන්න එක තමයි පමාව කියලා කියන්නේ. අන්න එක තමයි පමාව කියලා කියන්නේ අද ලංකාවේ කොච්චරක් ඒක මුල් බහැලා තියෙනවද කියලා හිතන්න. අප්‍රමාදීව මේ දැන් කරන්න මේ ඔක්කොම දීලා තියෙනවා කියලා කිව්වොත් ඒක හිතනවා හුඟ දෙනෙක් මේ පටලවිල්ලක් කියලා නොගැලපෙන දෙයක් කියලා එහෙම නැත්නම් ඒක අස්වාභාවික දෙයක් කියලා. නිසා අපි මේ ගෙනියන හටන කවදාකවත් ප්‍රමාදයේ සඳහා වැටීන පිරිසකට විරුද්ධව යන එකක් නෙවෙයි. අපි කරන්න හදන්නේ මේ තියෙන අල්ලපන්නල ඉඩ පහසුවේ අපි කිසි කෙනෙකුට විරුද්ධ වෙන්නේ නැතුව මේ අප්‍රමාද කටයුත්ත කරගෙන යන එකයි. ඒක නිසා මේ වෙනකොට ළඟා කරගෙන තියෙන සාක්ෂාත් කරගෙන තියෙන හරිය හුඟක් වැඩි අපිට ඉස්සරහට සාක්ෂාත් කරන තියෙන දේවල් එක බලනකොට. ඒ නිසා වගකීමෙන් කවුරු හරි කටයුතු කරනවා නම් ඒ ධූරයක් දරන කෙනෙක් වගේ භාරයක් දරන කෙනෙක් වගේ ඒ කෙනාට බොහෝම ලේසි දඬ තියෙන දුෂ්චරිත ටික අයින් කරලා දාලා බුදු කෙනෙකුගේ වගේ රහතන් වහන්සේ නමකගේ වගේ භික්ෂුවකගේ වගේ ಗುಣධර්ම ටික ලං කරගෙන ජීවත් වෙනවා ශ්‍රද්ධාවෙන් කරනවා ටික කාලයක් යනකොට ඒක අබ්බැහි වලට ගියා වගේ නරක අබ්බැහිට ගියා වගේ ගුණයක් ගුණවත් පැත්තරත් යහගුණ පැත්තරත් සෝබන චෛත්‍යක පැත්තරත් අබ්බැහියක් තියෙනවා. ඒකට කියනවා ඕපනයික ගුණය කියලා. තල්ලු කරන තල්ලු කරන ඕපනයින කරන යනවා හරි පැත්තට. ඉතින් ඒ සඳහා සුදුසු පරිසරයක් හදාගෙන ඒකට ඒ තල්ලුව දෙන එකට අපි කියනවා බාහිර සාසනය කියලා. ඒක තමයි අපි මේ කරන්නේ අභ්‍යන්තර සාහිත්‍යත් හදනවා බාහිර සාහිත්‍යත් හදනවා මේ සෑම කෙනෙකුට මේක අනුන්ගේ දෙයක් හෝ මෛත්‍රී බුදුහාමරගේ සාසනය කියලා හිතන්නේ නැතුව හම්බ වෙච්ච වෙලාදී ඒක තව දුරටත් ඉදිරියට තල්ලු කරන තමන්ගේත් ඒ සම්පත්‍තිකර අවස්ථාවල් දිනු කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා